අවසරයි මෑණිවරුනි සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අපේ 79 වෙනි භාවනා වැඩසටහන සම්මත වර්ෂයෙන් දෙසැම්බර් මාසේ සැප්තැම්බර් මාසේ 3 වෙනිදා ඉඳලා 5 වෙනිදා දක්වා අද අපි ගත කරන්නේ සැප්තැම්බර් මාසේ 2 වෙනිදා 2 වෙනිදා ඉතින් අපි ඊයේ මේ වෙන ඊයේ ඉඳලා මේ වෙනකන් මේ පිරිස නැත්තම් මේ 79 වෙනි භාවනා වැඩසටහන සම්බන්ධ මෑණිවරුන් යෝගාවචර පිච්ච සම්බන්ධයෙන් අපි කීපයක් පියවරවල ඉදිරියට තියලා තියෙනවා. එකක් තමයි මේ ස්ථානයේදී අවතුම් පැවතුම් පිළිබඳව කාලසටහන පිළිබඳව මතක් කිරීමක් කරලා තියෙනවා. දෙක මේ ආවට පස්සේ මේ දවස් කීපය තුල කරන භාවනාව සම්බන්ධයෙන් පරියන්කේදී මෙහෙමයි, සක්මනේදී මෙහෙමයි, එදිනෙදා වැඩවල මෙහෙමයි කියලා මූලිකව කමඨාන උපදේශ මාලාවක් දීලා තියෙනවා. ඒ වගේම මම බලාපොරොත්තු වෙනවා උදේ පිළිස සීලික පිටවලා තියෙනවා. ඒතර කාරණා තුනක් මේ වෙනකොට සම්පූර්ණයි. ඉතින් අපි ආයතනයක් වශයෙන් ඒ කාරණා සම්පූර්ණ කරගත්ත පිරිසක් දැන් අපි එකතු වෙනවා. දැන් මේ වෙලාවෙන් කරගෙන තියෙන ධර්ම සාකච්ඡාවක් එහෙම නැත්නම් අපි කියනවනම් ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලක්. ඉතින් මම පිළිසින් සාදරෙන් ඉල්ලා සිටිනවා මේ මෙතෙක් මතක් කරන ඊට මේ ආයතන නීති පද්ධතිය මූලික කමඨාන් උපදේශ තා තමන් දැනට අරසා කරන අටසිල්ලෝ ඊට වැඩියෙන් රකගෙන කරන සීලය සම්බන්ධයෙන් යම් කිසි ප්‍රශ්නයක් තේරෙන්නේ නැතිවම තියෙනවා කර්මාකලයක සුද්ධ පවිත්‍ර කරගන්න. ඒව සුද්ධ පවිත්‍ර කරන්නේ නැතුව ඉස්සරහට යන්න ගියොත් අපි අතර sannivedana ප්‍රශ්න ඇති වෙනවා. ඒ නිසා මේ ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලේදී නැත්නම් ධර්ම සාකච්ඡාවේදී ඒ සම්බන්ධ මූලික ප්‍රශ්න තියෙනවා නම් අපි ඒක පිරිසුදු කර ගන්න ඕනේ. ඉතින් ඒ නිසා මම සාදර වෙනවා මේ ලිඛිත ප්‍රශ්න වලට අමතරව තව ඒ මේ මෙහෙම දැනගෙන මේ වැඩමුළුවටම සම්පාදනය කරන ලද නීති ටික මෙහිදීම දැනගන්නයි කියලා ඒව පිළිබඳව සැක තියාගත්තොත් දවස් තුන නිකන් අපතේ යන්න ඉඩ තියෙනවා. ඉතින් ඒ නිසා අපි පටන් අරගන්නේ ලිඛිත ප්‍රශ්න වලින්. ඒ ලිඛිත ප්‍රශ්න සම්බන්ධනොත් අපි ලියන්නගෙන ප්‍රශ්න ඉදිරිපත් කරනගෙන නම් අපේක්ෂා කරන්නේ නිර්නාමික ඉදිරිපත් කරන පුළුවන් නම් සමහර විටක තොරතුරු අවශ්‍ය නම් මම ඉල්ලීමක් කරනවා. මෙන්න මේ මේ තොරතුරු මේ ප්‍රශ්න විසඳීමට අවශ්‍යයි කියලා ඒ තොරතුරු ලැබුණොත් අපි සාකච්ඡාට ගන්නවා නැත්නම් අපි මේ ප්‍රශ්න අවලංගු ප්‍රශ්න විදියට සලකනවා. ඒ අතරවාරයේදී මේ අර කියපු විදියට ආයතනීය විවස්ථා කමඨහන් සා ශිල්පිලිබඳව ප්‍රශ්න තියෙනවා නම් ඒ දෙකටම අපි මයික් එකක් පිළියෙල කරලා දීලා තියෙනවා. ඒ මයික් එකට කතා කරන එක ඇත්තටම මේ වාර්තාගත වුණාට පස්සේ මේ වැඩසටහන පිළිබඳව ඒ තොරතුරු අහන ඇත්තන්ගේ අහිංසක ඉල්ලීමක්. ඒගොල්ලෝ කියනවා ස්වාමීන් වහන්සේගේ උත්තරේ නෙවෙයි අහන ප්‍රශ්නෙත් අපිට වාර්තා වෙනවනම් තමයි හොඳ කියලා. ඒ නිසා අපි මයික් එකක් දීලා තිනවා කාට හරි කතා කරන්න ඕන නම් අතේ ශීමින් සංඥාවක් කරන්න. එතකොට අපිට ඒ අදාළ කෙනාට මේ මයික් එක ලබා දෙන්න පුළුවන්. ඒක දැනට නිෂ්ක්‍රිය කරලා තියෙන්නේ. ඒ බොත්තම දේශරක් ඉස්සරහට තද කරනකොට ඒකට පොඩ්ඩක් තට්ටු කරොත් දැනගන්න පුළුවන් සද්දේ එනවයි කියලා. FM මයික් එක නිසා ඒක වයර් එකක් නැහැ. ඒ නිසා තමන් අතට මයික් එක ආවට පස්සේ ඒක ක්‍රියාවත් කරගන්න එකත් ඒ මම දැන් කතා කරනකොට ඒ මයික් එකත් එක්ක තියෙන දුර සහ ඒ කෝණය ඇතුව කතා කරොත් විතරයි කතා ශබ්ද පිරිසුදු වෙන්නේ නැත්නම් කතා ශබ්ද පුපුරන ගන්නවා ඇහෙන්නේ නැතුව යනවා එතකොට සංනිවේදනය වෙන්නේ ඉතින් මේක තමහරුන්ට හරිය කරදරයක් මේ මයික් එක ක්‍රියාවත් කරන එකත් මයික් එකට කතා කරන එකත් කතා කරනකොට හරිය ඒ පරතරේ තියාගෙන කතා කරන එකත් ඉතින් ඒක පිළිබඳව වෙන පෞද්ගලික අපහසුතාවය පිළිබඳව අපි කනගාටු ප්‍රකාශ කරනවා. නමුත් ඉල්ලීම කරනවා හැකි තාක් දුරට ඒ මයික් එකට කතා කරන්න වාර්තාගත වීමේ පහසුව සඳහා. ඉතින් මේ ටික තමයි අලුතෙන් මේ වගේ වැඩපිළිවෙලට අවිල සම්බන්ධ වෙන කෙනෙක් වශයෙන් මතක් කරලා දෙන්න තියෙන්නේ පරණ අයට මතක් කිරීමක් වශයෙන්. ඉතින් ඒ සඳහා මේ වෙලාව ගත ඇති කියලා මම හිතනවා. ඒ අනුව අපි සතිವಾರය ආරම්භ කිරීමේ වශයෙන් ලිඛිත ප්‍රශ්න සභාගත කරන්නයි කියලා අපි රජී මහත්තයාගෙන් කර්ණාවෙන් ඉල්ලා සිටිමු. අවසරයි ප්‍රහම්දුනි. සක්මණ සඳහා වෙනත් බිමක් නොගෙන වැලි මලුවක්ම තෝරා ගැනීමට හේතුව පැහැදිලි කර දෙන්න. දෙවෙනි ප්‍රශ්නේ සක්මණ සඳහා පිළිපැදිය යුතු නිවැරදි ඉරියව් සහ ඇවිදීමේ වේගය පැහැදිලි කර දෙන්න. තුන සක්මණේ වැඩි ප්‍රතිඵල ලබා ගැනීම සඳහා අනුගමනය කළ යුතු නිවැරදි පිළිවෙත් පැහැදිලි කර දෙන්න. ඔය මේක සක්මණ සඳහා වැලිමලුවක් විතරක් නෙවෙයි මේ පහු වෙනකොට ඕනම තැනක් පාවිච්චි කර ගන්න පුළුවන්. නමුත් ආධුනිකයෙකුට ප්‍රශස්ත මේක වැලිමලුව ඒක තනි පොලොක් වෙන්න ඕනේ. වංගු නැති පාරක් වෙන්න ඕනේ. පියවර 30ක් විතර තියාගන්න එක දිගට පුළුවන් නම් ඒක තමයි ප්‍රශස්තම. ඉතින් ඒක නැත්තම් අපි මේ ගේ ඇතුලේ මේ මොනවාද ලනුපැදුරක් පාවිච්චි කරනවා එහෙම නැත්තම් සාමාන්‍ය පොළවේ පාවිච්චි කරන නැත්තම් තන නිල්ලක් පාවිච්චි කරනවා එතන තාර පාරක් පේමන්ට් එකක් ඕන එකක් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඒක නිසා අරක හොඳම ඒ මොකද ඒකේ පය තියෙනකොට පය හැඩයට පොළොව සකස් වෙනවා. වෙන මොකක් කිසිම පොළොක ඒ වැල්ල වගේ එරා බහැල මුළු කකුලේ ලේ වකෙත් එක්ක සම්බන්ධනය කරන්නේ නැහැ. අනික හැමතැනම පොළොව පට්ටල. ඒක නිසා ඒක තිබ්බට පස්සේ පොළවේ හැමදම තැලෙන ටික විතරයි තැලෙන්නේ. වැලි වැලි මළු වීම නැහැ. වැලි මළු වැවිදිනකොට කකුල හැමතැනම කිචි කැවෙනවා. ඒටි එක ලොකු ලාභයක්. ඒක අපි මේ දිනුවත් එක්ක සදාචාරයත් එක්ක අහිමි කරගත්ත විශාල පාඩුවක් නිසාද ඔක්කොටම රුමැටික් පේන්ස්. ඔක්කොටම කොන්දේ අමාරු. ඔක්කොටම ලෙඩ රෝග රාශියක් තියෙනවා. පයින් ඇවිදින්නෙත් නෑ. ඇවිදිනකොට මේ ලාඩම් ගහලා නෙදීනේ. ඉතින් ලාඩම් ගහන නිසා විවේකේ ලැබෙන්නේ නෑ. මම කියන්නේ පොළොවේ ඇවිදින්න ලයිසන් නෑ දැන් හදන කට්ටිය. කාටවත් බෑ බිම ඇවිදින්න. ඉතින් එතකොට මේ භාවනා වැඩ වෙනවන්න බෑ. ඉතින් ඒ නිසා අපි නිකන් පොඩ්ඩ මේ මේ ආවට පස්සේ ලාඩම් ගලවලා, නාසානු ගලවලා නිකන් සාමාන්‍ය පුරුදු කරනවා. ඒක නිසා මම දැක්කා කොළඹ හදලා තියෙනවා දිගට වැලි මලු එක එක්කත් නෑ ඔක්කොම ලාඩම් ගහපු කට්ටිය යන්නේ ඒකේ. එක එකටවත් දන්නේ නෑ මෙච්චර මහන්සිලා හදපු වැලි මලුවේ පයින් ඇවිදින්න. ඒ තරම්ම අපි සුද්ධ වෙලා. ඉතින් වැඩේ සුද්ධයි. නමුත් වැලිමලි වැවිදලා බලන කොච්චර වෙනසක් ඇති කරනවද කියලා. ඒක වෙන හාස්කමක් නෑ. අපේ අත්තම්මල මුත්තම්මල කරපු දෙය. ඉතින් අපිට දැන් ඒ තරම්ම එවුව නුහුරු වෙලා, නොපුරුදු වෙලා ඒකට බුදුබණ ඕනේ ආපහු වැල්ලට බස්සක්. නිසා කරලා බලන්න බලපුවහම තමන්ටම තේරෙයි. දෙවෙනි තුන්වෙනි කොටස් සඳහා මේ කමඨහන් භාවනාවේදී විස්තර කතාවේදී සක්කොන පිළිබඳව කියලා දීලා තියෙනවා. අන්න ඒ ටික බලලා යම් ප්‍රමාණයක් සක්මන් කරාද ඒකේ අත්දැකීම් මට කියනවනම් ඒ ටික තව දිනු කරන හැටි කියත හැකි. ආයසරයක් මුලවම තොරතුරු කියන්න වෙලාව ගන්න එක මං හිතන්නේ වැඩක් තියෙනවා කියලා. එචයි ප්‍රශ්න කරුගෙන් මං ඉල්ලා හිටිනවා. ඊයේ ඒ ලබලා දෙන්න ඉච්ච තොරතුරු අනුව හිතට යන පොඩ්ඩක් හරි සක්මන් කරාද එතකොට මොකද්ද අත්දැකේ අන්න ඒ ටිකත් එක්කනම් දෙවෙනි ප්‍රශ්නේ තුන්වෙනි ප්‍රශ්නේ ගන්න පුළුවන් ඒ පැත්තේ තොරතුරු පොඩ්ඩක්වත් නැතුව මුල ඉඳලම කැමති නම් ආයශරයක් මුල් කමඨහන් දේශනාවට අහුම්කම් දෙන්න ඉල්ලීමක් කරන්න එතකොට තමයි දැනගන්න පුළුවන් මූලික ටිකේ අරගෙන ක්‍රියාවත් වුණාට පස්සේ තමයි පළවෙනි බේත් පන්තිය බීලා ගුණාගුණ කිව්වට පස්සේ තමයි දෙවෙනි බේත් තුඬුව ලියන්නේ. එහෙම නැත්නම් දෙවෙනි බේත් තුඬුව පළවෙනි දවසම ලියලා දෙන්න විදියක් නැහැ. එනිසා එක්ක කියලා කරලා ගුණාගුණ මට කියන්නේ. එහෙම නැත්නම් මූලික උපදේශ ටික අහන එක තමයි මේ වෙලාවේ හැදීරෙන වඩාත්ම ඥානාන්විත. එනිසා මේ ප්‍රශ්න කරුවේ ඇත්තටම මේක සීටුවෙන් දැනගන්න කැමති නම් මට තොරතුරු ලබා දෙන්න. නැත්නම් අපි ඊගා ප්‍රශ්නට යනවා. අර්ථාමින් වංශ තුන්වස්සනයි මම ආධුනිකයෙක් මේ පරයන්කේ සිට මම දැන් මෙතන යනුවෙන් කිරීමට උත්සාහ ගත්ෙමි. නමුත් විවිධ සිතිවිලි ඊට අවස්ථාව ලබා නොදුනි. තද නිදිමත ගතියද තදින්ම බාධා කරන ලදී. මේ උදෑසනම පිවිදින නිසා වූවක් දැයි නොදනිමි. භාවනාව මාහට භව්‍ය නොවේ යයි තද බියක් දැනේ. අනුකම්පා කර උපදෙස් ලබා දෙන මෙන් ඉල්ලමි. ඔය අතර මේක කී වෙනවා හිතවිලි බහුලකම කියන වේගේ වැඩිකම නිදිමත කියන කියන වේගය අඩුකම ඒ වගේම සැකේ. ඉතින් මේව දැනගන්න තමයි අපි අර වගේ මම දැන් මෙතන කියන අවදාසීන අරමුණක් දාන්නේ. එතකොට හිතේ පැනගෙන කෙලෙස් මේ පැන නගිනකොට දාලා දුවන එක නෙමෙයි තියෙන්නේ. සමහර වෙලාවට මගේ හිත ඕනකට වැඩිය කලබල වෙනවා. සමහරට ඕනකට වැඩිය සීතල වෙනවා. සමහරට සැක කරනවා. ඉතින් මේ කොච්චර කලබල වුණත් එනත හිත හිතවිලි දිව්වත් නැවත මම දැන් මෙතෙන්ට ගන්න තියෙන හැකියාව නැති කරන්නේ නැහැ හිතවිලි වලින්. කොච්චර නිින්ද ගියත් නිින්දෙන් පස්සේ නැගිටලා ආයෙත් මම දැන් මෙතෙන්ට කියන තැනට යන්න පුළුවන් ගතිය නිින්දෙන් කැඩෙන්නෙත් නැහැ. ඒ වගේම කොච්චර සැක ආවත් මට භාවනා කරන්න බැසි වෙයි මම අභෞගිය කෙනෙක් කියලා ඒ සැකේ ඉවරනට පස්සේ ආයෙත් මම දැන් මෙතන කියන තැනට යන්න පුළුවන් නම් ඒ ඔය ඊතිවිල්ලකින් වේදනාවකින් නිදිමතකින් සැකයකින් මොනම බාධාවක්වත් වෙලා නැහැ. ඒ නිසා පළවෙනි දවසේදීම අපට ගාක් නూరుණු පුරුද්දේකට හිතියොතන වෙලාවේ ලොකු ප්‍රතිඵල ලබන්න බැරි වෙයි. නමුත් නැවත නැවතත් කරලා බලන්න එක පරියන්කයකදී එක සැරයක්වත් එක චිත්තක්ෂණයක්වත් මේ මේ මම දැන් මෙතන කියන චිත්තක්ෂණ නංව ගන්න බැරි. හිත තියාගන්න බැරිද? බැරි නම් අභව්‍යයි. නැවත නැවත වැටුණට කමන්නේ නැගිටවලා ආයෙ තියාගන්න පුළුවන් නම් ඒක තමයි භාවනාව කියන්නේ. ඒක තමයි අපි භාවනා කරනවා කියලා කියන්නේ. ඒ නිසා උත්සාහ කරලා බලන්න මේ එකවරම ප්‍රතිඵල ගොඩක් බලාපොරොත්තු වෙන්නේ නැතුව ඒ වගේම අවිෂණ හිත තියෙනවනම් නිදිමත හිත තියෙනවනේ ඉතින් දෙකෙන් සම්බර වෙලා තියෙන්නේ. බලන්න මැදිහත් කොච්චර නැවත නැවත යෙදීමේ එnde end end ඒ වර්තමානයේ එළඹ සිටි නැත්නම් මම දැන් මෙතන මෙතන කියන මොහොතට වැඩිවීමක්ද වෙන්නේ අඩුවීමක්ද වෙන්නේ කියලා ඒ නිසා ඉවසලා ඉස්සරහට යන්න කියලා උපදෙස් දෙන්න පුළුවන්. ගරු ස්වාමින් වහන්සේ ආනාපාන සති භාවනාව ආරම්භයේදී හුස්ම ගැන නොසිතා සිත ඇතුළට වරහන් ඇතුලේ ඇඟගෙන ඉඳගෙන ඉරියව්ව දෙස බලා සිටන මෙන් සවන් දුනි. එසේ බලා සිටුනියේ වහක් ආකාරයට දිස්වන ඇඟ වටේද කරුණාවෙන් පැහැදිලි කර දෙනසේක්වා. ඇතර මට මොනවක්වත් කියන්න බෑ. Tamanට වෙච්ච දේ මොකද්ද කියලා කියනවනම් ඒක පිළිබඳව මගේ අදහස් දක්වන්න පුළුවන්. එහෙම මම දැන් මෙතනilla බලහිනකොට වැටෙන්නේ මොකද්ද කියන එක කියනවා මිස මගෙන් ඇහුවට ඇත්තට මම ඒකක් දකින්න නෙවෙයි. ඒ නිසා නැවතසක් මේ ප්‍රශ්න කියවන්න බලන්න ඒකේ සමහරලාට වචන අපිට අහුුනේ නැද්ද දන්නේ. ඒකම කියවන්න අපසරය. ගරු ස්වාමින් වහන්සේ ආනාපාන සති භාවනාව ආරම්භයේදී හුස්ම ගැන නොසිතා සිත ඇතුළට වරාන් ඇතුළට දෙන ඇඟගෙන ඉඳගෙන ඉරියව්ව දෙස බලා සිටින මෙන් සවන් දුනි. එසේ බලා සිටින බලා සිටින මෙන් සවන් දුනි. ඒ කියන්නේ අර හඬපටේ රහපු එකම හිතන්නේ. ඒකේ මතයේදී ඇහුණයි කියන එක. එහෙමයි. එසේ බලා සිටිනේ හුඹහක් ආකාරයට දිස්සන ඇඟ වටේද කරුණාවෙන් මේ පැහැදිලි කරන්නේ. නෑ මේ දෙවෙනි වාක්‍ය මොනම අර්ථයක්වත් නැහැ. සිංහලද ඉංග්‍රීසිද සංස්කෘතද කියලා මට තේරෙන්නේ නැහැ. ඒ නිසා මේ වාක්‍ය හොඳට නැවත කියවන්න. එසේ බලා සිටීමේට දකින්නේ උඹහක් වගේ ඇඟ වටේද කියලා අහනවා. ඉතින් මේ මම දැකපු එකක්ද අහන්නේ ඒකේ නා දැකපු එකක්ද කියලා ඒ වාක්‍ය තුනකින් කියනවනේ. මම මේ ඉන්නකොට මට මෙහෙම පෙනුණා. මට මේ පේන එක මෙහෙම හිතුණා කියනවනම් මට හිතා ගන්න පුළුවන්. ඒ දෙවෙනි අන්තිමට ලේ තියෙන වාක්‍ය ව්‍යාකරණේ වැරදි. සංනිවේදනය වෙන්නේ නැහැ. ඒක නිසා කරුණා කරලා විවේකීව ඒ වාක්‍ය ආයෙ ඉදිරිපත් කරන්න. නැත්නම් මෙතනදී ඉදිරිපත් කරන්න. එහෙම හිතියද ඉස්සලා කියලා දෙන වුණා කියලානේ. ඇහිදී බැලුවද බලනකොට මම දැන් මෙතන ගන්න හිත ඇතුළට ආවද ආවන්ට පස්සේ මට පෙනුනේ මොනවද කියලා වාක්‍ය තුන වෙන වෙනම ලිව්වනම් සමහරලාට තේරුම් ගන්න පුළුවන් වෙයි මම මේ හිතලා කියන්නේ නිසා මේ ප්‍රශ්න කරු ඉදිරිපත් කරන්න කැමති නම් දැන් ඉදිරිපත් ගන්න නැත්නම් කරුණා කරලා ආයෙත් දවසක ධර්ම සාකච්ඡාවට ඒක පිරිසුදු කරලා ලියන්න ආහන කෙනාගෙන් අපේක්ෂා කරන්න එපා Taman දැකපු දේ නිවැරදිව ඉදිරිපත් කරුවේ නැත්නම් මෙතින් නඩුව ගන්න නඩුව අහක දාලා ඊගානටට යනවා. ගෞරවනීය ස්වාමින් වහන්සේ මෙවන් භාවනාමය වැඩසටහනක පළමු අත්දැකීම මේ වේ. පරයන්ක භාවනාවේ නිරත වන විට සිත සමාධිගත කර ගැනීම මාහට ඉතා අපහසුය. මොහොතින් මොහොත සිත වෙනත් අරමුණු කරා ඇදී යයි. සිත සමාධිගත කර ගැනීමට උපදෙස් පතමි. එමෙන්ම මෙසේ සිත වෙනස් අරමුණු කරා යෑමෙන් මාහට පෞසිදු වෙනවාද? ඇත්තටම අපි සමාජගත කිරීමක් පිළිබඳ කිසිම වචනයක්වත් ඊයේ ඉඳලා අද වෙනකන් කියලා නැහැ. කියන්නෙත් නැහැ. මේ භාවනා තියෙන සතිය වඩන්නයි. සතියෙන් පෙන්ලා දෙන්න හදන්නේ හිත විවිධ අරමුණු ගන්නවා කියන එක තමයි. ඉතින් අරමුණු ගන්නවා කියලා දැනීම පව් කියලා හිතනවා නම් ඒක අකුසල කර්මයක් කියලා හිතනවා නම් ඉතින් ඒ කියන්නේ gederin ගෙන ආපු විශාල අදහස් වගේක ගිලිලා මොන්නම දෙයකටවත් අලුත් හිතක් නැහැ. ඒ නිසා බලනකොට හිත පිට පයින්නවා කියලා විනිශ්චය වලින් තොරව වාර්තාකරනද ඒක තමයි අනිත්‍ය අනිත්‍ය කියලා කියන්නේ. ඉතින් ඒක තේරුම් කරලා දෙන්න නම් මේ අනිත්‍ය කියන්නේ පවද්ද අනිතර කියන්නේ අකුසල කර්මයක්ද කියලා පටන් අරගත්තොත් කවදාකවත් අපිට හම් වෙන්නේ ධර්මයේ දිහාවට ධර්ම කෞරුවක් ඇති කරගන්න. අර gedirin ගෙනාපු අදහස් වගේ තමයි මරව මර කන්නේ. ඉතින් හොඳට මම කියනවා මුලින් දීපු සත්කාර තුන ගැන හිතන්න. මෙහෙන් දීලා තියෙන නීති පද්ධතිය නැවත හුම්කම් දෙන්න. කමටහම් බනට හොඳට ඇහුම්කන් දෙන්න. ශිල්පද ගැන දැනගන්න. ඔය gederi කෙනාපු දේවල් කොහොම කරත් තරන්දි තරන්දි හිතේ තියෙනවා. එව්වත් එක කරන්න ගියාම අපි 40ක් වෙනවා 42000කට යන්නේ. මම බලන්නේ මේ 40ම එක ට්‍රැක් එකට ගන්න එක පාරකට දාන්න ඒකයි මේ කියන්නේ. කමටහන් දේශනාවේ කිසිම තැනක සමාජයක් පිළිබඳව මතක් කරලා නැහැ. ඒකේ තියෙන්නේ වෙන දේ වෙන හැටියට වාර්තා කිරීමේ සතිය. ඉතින් එහෙම කේබලත් වාර්තා කරලත් ඒක අකුසලයක්ද කියලා අහන. ඒක මේ පවද්ද කියලා අහන තරමටම අපි මේ ධර්මයේ දිහා පටලවාගෙන තියෙනවා. ප්‍රශ්නයක් නැහැ. නමුත් මේ පටලවාගත්ත එක දැනුම අත්දකින්නදී බාධා කරගන්න එපා. ඒක අපි සාධක කරගෙන ඉදිරියට යන්න තියෙනවා. ඒක නිසා මේක දිගට මේ විදිහට කරන්ඩ කෙසේ නමුත් ඒ මුල් බණපටියට නැවතහඬ අවස්ථාවක් දෙන්නව නම් හොඳයි කියන එක තමයි මට හිතෙන්නේ. ගරු ස්වාමීන් වහන්සේ ආනාපාන සති භාවනාව කරගෙන යද්දී කයේ ක්‍රියාකාරීත්වය බලන සැටි කරුණාවෙන් පැහැදිලි කර දෙන්න. ඔබ වහන්සේට නිදුක් නිරෝගී භව පතමි. කයේ ක්‍රියාකාරීත්වය මොකක්වත් බලන්න යන්න එපා. මේ වාඩි වුණාට පස්සේ පේන්නේ මොනවද කියලා කියන්න. මොනක්වත් බලන්න. බලන්න ගිය ගමන් gedirin ගෙන ආපු අදහස් ක්‍රියාත්මක වෙන්නේ. පේන්නේ මොනවද කියන එකයි බලනවා කියන මොනවද එකයි කියන එක භාෂාවේ තියෙන සක්‍රීය සහ අක්‍රීය සකර්මක සහ ආකර්මක යදවුමක්. නිසා පේන දෙයි බලන දෙයි වෙන් කරගන්න මම හිතනවා දවස් 3-4 මදි වෙයි. ඒ තරම ඒ සියුම් අර්ථ දෙක මේ අපිට කරදර කරනවා මේ භාවනා විදී අපි උනන්දු කරවන්නේ පේන දේ කියන්න කියලා. මොනම දෙයක්වත් බලන්න යන්න එපා. බලන්න යෑමම භාවනාවට වාස. භාවනාවට අමුකදුරුවා ඒ නිසා කරුණා කරලා පේන දේ කියන්නේ එතකොට නම් අපේ මනුස්සකම මතුවේයි ආක අරක බලන්න මේක බලන්න යනවා නම් පේන බලන්න යන්න මැජික් බලන්න යන්න පික්චර් බලන්න යන්න කාන්වල් බලන්න යන්න සල්ලි දීපුවම එතකොට පේන්නවයි මොකද මෙහි මොකක්වත් නැහැ මෙහි කියන්නේ අත් දෙක වහගෙන හිත ඇතුළට ගත්තට පස්සේ පේන දේ කියනවායි කියන එක මම නැවතත් කියනවා බලන දේ සහ පේන දේ අතර වෙනස තේරුම් ගන්නේ පුළුවන්කමක් තියෙනවා නම් ඒක මුළු මේ මුළු වැඩමුළුවේම ප්‍රධාන සාර්ථකත්වයයි. නමුත් සාධාරණයි මේ වැඩමුළුව ඉවර වුණත් පේන දේ මොකද්ද බලන දේ මොකද්ද කියලා තේරුම් ගන්න බැරි වෙන්නත් ඉඩ තියෙනවා. ඒකට දොස් කියන දෙයක් නැහැ. නමුත් පැහැදිලිව මම ප්‍රකාශ කරනවා අපේ භාවනාවේදී කරන්නේ අපි පේන දේ බලන එක මිසක් අරවල දේ බලන්න මේ දේ බලන්න යන එක නෙවෙයි. නිසා ඒ ටික මූලික පිරිසුදු කරගන්න. එතකොට දැනට ඉන්න තැනේ දෝෂයක් නැති බව තේරෙනවා. පොත් කියවීමේදී බණ ඇසීමේ ආදීදීද අවධානයේ ආශ්වාස ප්‍රශ්වාසයට යොමු වීම තරමක් අපහසුයක් වොද දිගටම එයට යොමු වෙමි. අවහන්සේගේ අවවාදය ලබා දෙන මෙන් ලබා දෙනසේක්වා. බලෙන් හුස්ම ගැනීම නිසා සිදුවන්නේද? දැන් මේකෙදී අපි පොත් කියවීම කරන්නත් එපා, බණ කියන වෙලාවේදී භාවනා කරන්න යන්නත් එපා. උත්සාහ කරලා බලන්න කිසිම වැඩක් කරන්න නැති වෙලාවක, අහන්නෙත් නැහැ, කියවන්නෙත් නැති වෙලාවේ හුස්මට හිත යොදපුවාම, يعني පරයන්කේදී Tamanට හුස්ම පේන හැටි. ඒ ඊට ඒක තේරුණාට පස්සේ තමයි ඒකත් ඇත්තටම අත්‍යවශ්‍ය නැහැ. ඒ හුස්ම පොතක් කියනකොට මොකද වෙන්නේ? බණක් අහනකොට මොකද වෙන්නේ කියලා බලන්න පුළුවන් වෙන්නේ. ඒත් මේ පේනදී බලන්න යන එක නෙවෙයි නිසා අපි ඉස්සල්ලාම බලමු සියලු වැඩ බහා තබලා පොත් කියවිල බහා තබලා බණහන වෙලාවත් පැත්තක තියලා පරියන්කයට යන වෙලාවේදී මුළු හදින්ම දෝතිම්ම මේ හුස්ම ගැන විතරක් බලන වෙලාවේ හුස්ම පේන හැටි කිව්වොත් අන්න එතනලා ඕන තරම් ඉදිරියට යන්න පුළුවන්. ඊටහා තියෙන සංකීර්ණ ප්‍රශ්න වලින් පටන් අරගත්තොත් අපි අර පටන් ගන්න එක අව탁සීරු කෙරුවා වෙනවා. ඒ නිසා හොඳට මතක තියාගන්න පරියන්ක භාවනාව කියලා කියන්නේ මේ සියලු වැඩ බහා තැබීමක් ඒක නිසා ඒ වෙලාවේදී ඒක සුද්ධ කරගන්න තියෙන මේ භාවනා වැඩමුළු අවස්ථාවේදී සංකීර්ණ අවස්ථාවල ආනපන සතිය වඩන්නේ කොහොමද කියන ප්‍රශ්න ගන්න තාම කල් වැඩි. නිසා මම ඉල්ලා හිටිනවා මේ ප්‍රශ්න කරගමුත් කොයි වෙලාවක හරි පොත් කියවීම පැත්තක තියලා බණ ඇහිල්ල පැත්තක තියලා හුස්ම ගැනීම සඳහා පමණක් හුස්ම ගත්තා. එනතම් මුළු හදින්ම වෙන වැඩ බහා තබලා හුස්ම ගන්න වෙලාවේදී මොනවද උනේ කියන එක තමයි මට දැනගන්න ඕනේ කවුරු හරි කැමතිද මන් දා ඒ ටික සභාගත කරා ඒක නම් ලොකු වටිනකමක් තියෙනවා සාකච්ඡාවට දකුණු පෙනහැල්ලේ උස් පහත් වීම වඩාත් හොඳින් ප්‍රකට වන්නේ නම් එය භාවනා මනසකාරය කර ගැනීම සුදුසුදයි කර්ණාව සිතින් පහදා දෙන සේක්වා. පිරුවන් සර්ණයි. මේ මේ වගේ ප්‍රායෝගික කරුණු තියෙනවා නම් යම් ප්‍රමාණයකට අපිට සාකච්ඡාට ගන්න පුළුවන් ඒත් හඳුන්වා දීමක් අඩු ගානේ කරනවා නම් මේක මේ හිත වෙන්නේ ඉඳගෙන කරනකොටයි හිත ඇවිදිනකොටද කියන එක ඒක සාමාන්‍යයෙන් ආනින්න කරාට චිත්‍ර කතන්දරේ තේරුම් ගන්න වැදගත් වෙනවා මට මේ පේන්නේ ඉඳගෙන ඉන්නකොටද නැත්නම් ඇවිදිනකොටද නැත්නම් නිදා ගන්නකොටද කියන එක දන්නේ නැහැ ඉතින් හිතා ගන්න වෙනවා එතකොට එහෙනම් මේක මෙහෙම වෙන්න ඇති කියලා කෙසේ නමුත් එතකොට පේනවා හිත ඇතුළට ඇවිල්ලා කයට ඇවිල්ලා ඒක නිසා ඒ පරියන්කයක වෙලාව නම් Tamante එක හොඳට ප්‍රසිද්ධව පේනවා නම් ඒක ඉස්සරහින් තියා ගන්නවා අපි මූල කර්මස්ථානයේ විදියට ඒකල බලනවා එක දිගට ඒ වගේ මේ පෙනහැල්ල සිත් වෙන වෙනස්කම් කීයක් මල් මාලයකට මල් ලැබුණා වගේ බලහින්න පුළුවන් කියලා. ඒ නිසා ප්‍රශ්න ඉදිරිපත් කරලා තියෙන තොරතුරු හොඳයි. නමුත් පසුබිම ඉතිහාසය කියන්නේ නැතුව ඉදිරිපත් කරපු නිසා මම මේ වාක්‍ය ටික කිව්වේ. කෙසේ නමුත් මතක තියාගන්න ප්‍රශ්නට උත්තරේ නම් මේක දිගේ මේ අල්ලාගත්ත පොට දිගේ දිගට යන එක හොඳයි. ගාන්නේ ස්වාමින් වහන්සේ ප්‍රශ්න කොටස් දෙකක් එක සක්මන් භාවනාව පළමුව වම් පාදයේ තබන විට වම ලෙසද දකුණු පාදයේ තබන විට දකුණ ලෙසද සිතමින් සක්මන් කළේය. ටික වේලාවක් මෙසේ සක්මන් කළ පසු වම දකුණ කියන රටාවකට පාද තැබීම සිදුවිය. එය දැනුනේ සක්මන අවසානයේදී ආපසු හැරීමෙන් පසුයි. එවිට මතක් වුණා එතෙක් වේලා වැරදි ලෙස සිත පාද සමග සම්බන්ධ වී තිබෙන බව. එක් වේලාවකදී සිත අතීතයේ වූ මතකයන් ඔස්සේ දිව යයි. ටික වේලාවකට පසුව සිහියට නැගෙනවා අතීතයට දිව ගියා. ඒ වෙලාවේදී මම දකුණු වශයෙන් පාදවල සතිය පීඩා නොතිබුණු බව. තව වේලාවකදී අනාගතය ඔස්සේ සිත දිව ගියා. සක්මන අතරතුරේදී පැන නගින ගැටලු ඉදිරිපත් කරන්නේ කෙසේද? යම් දෙයක් කිව යුතුයි. මේ ලෙස එහිදී තේරුම් ගත්තා. ඒත පරිදිම සතිය නොතිබුණු බව මෙලෙස සිත අතීතයට සහ අනාගතයට යෑම හා සතිය නැතිවීම පිළිබඳ දැන ගැනීමට මට ලැබුණේ මා සමන් දුන් ස්වාමින් වහන්සේගේ වැඩ හඬ පටයකිනි. වරණ ඇතුළේ තියෙන ධර්ම දේශනාවකදී ඒත ආකාරයට සක්මන් කළ විට පාදයේ කිසියම් ප්‍රදේශයක් පමණක් වැලි පොළව සමග තදින් ගැටෙන බව වේදනාවක් වේදනාවකින් වේදනාවකින් ස්පර්ශ වෙන බව දැනුනි. යටිපතුලේ මහපට ඇඟිල්ලේ සිට විලුඹ ප්‍රදේශයේ පමණක් ස්පර්ශ වන බව දැනේ. ගරු ස්වාමින් වහන්සේ මෙම ක්‍රමයේ යම් දෝෂක් තිබේද? එසේ නොමැතිනම් ඉදිරි පියවර සඳහා උපදෙස් ලබා දෙනෙමින් කාණු පිළලා සිටිමි. ඉදිරිපත් කිරීමේ සම්පූර්ණ උඩයට යamak තියෙන්නේ ඉස්සල සක්මන කරනකොට සතිය සක්මනේ ඉන්නකොට සතිය පවත්වනකොට සක්මනේ සතිය පිටනකොට වැටෙන කරුණු කියමන තමයි මේ ප්‍රകൃතිය සක්මනේ හිත පිට ගිය දේවල් දැන ගැනීම හොඳයි ඇත්තටම හොඳයි නමුත් ඒක රචනය පිටිපසට යන්න ඕනේ ඒ නිසා මුලට කියන්න පුළුවන් නම් වම තියෙනකොට මට වමේ විලුඹට බර දැනුණා ඊට පස්සේ පිට රාමෝදිගේ ඒක ඉස්සරහ කොට්ටේ දිහාට ගියා ඇඟිලි දිහාට ගියා කියලා ඊට පස්සේ දකුණ තියෙනකොට මෙහෙමයි කියලා ඒ ප්‍රශස්ත විදියට සෞඛ්‍ය සම්පන්න විදියට පය තියෙන වෙලාවේදී පයට හිත ගිය වෙලාවේදී තියෙන අත්දැකීම් ටික හෙලි කරලා ඉවර වෙලයි හිත පිට යන කරුණු අතීතයට යෑම අනාගතයට යෑම ඒ ඒ බවත් මම දැනගත් ආදී වශයෙන් තියෙන දේවල් පස්සේ ඉදිරිපත් කරනවා ඒ නිසා මේ කමඨහං සුද්ධ කිරීම සම්බන්ධයෙන් අපි ඇත්තටම ඒ බුරුමේ ඉන්න කාලේ මට ලැබලා දුන්න කොලයක් අපි පරිවර්තනය කරලා හදලා තියෙනවා. ඒ ඒක අපි රිට්‍රීට් ඕගනයිස් කරන සංවිධානය කරන වැඩමුළු ඔක්කොටම ලැබලා තියෙනවා කියන්නේ. නමුත් මම හිතන්නේ මේ වැඩමුළුවේදී අපි ඇත්තට මෙහෙම විශේෂ කෙනෙක් නැහැ වැඩසටහන සංවිධායකයෙක් වශයෙන්. එතකොට මේ අඩුපාඩු ගන්නවා. එහෙම නැත්නම් මේ සංවිධානය කරන කෙනා ලව්වා එන්නේ ඉස්සලා කියලා දෙන්න පුළුවන්. භාවනා කරනකොට ලැබෙන අත්දැකීම් ඉදිරිපත් කරන ක්‍රමය. ඉතින් ඒකෙදි තමයි අපි කොච්චර විශ්වවිද්‍යාලවල ගිහින් කොච්චර ප්‍රොෆෙසර් කෙනෙක් ඇහුවා වුණත් යන්නේ කොයිද කියලා ඇහුවොත් පල්ලේ පොල් කියලා තමයි කියන්නේ. පිස්සු ඩබල්. හොඳ පිස්සුවදී. මොකද හිතේ තියෙන දේවල් කියන මිසක් අහන ප්‍රශ්න දන්නේත් නැහැ. ප්‍රශ්නට අදාළ උත්තර දෙන්න දන්නේත් නැහැ. නැත්තම් ඔච්චර නඩු කල් යන්න ඕනේද? නඩු කල් යන්නේ මොකද්ද? අදාළ දේ නෙමෙයි කතා කරන්නේ. ඉතින් ඒක ලේසි වැඩකුත් නෙමෙයි. ඒක හදාගත්තොත් අපේ ජීවිතේ සම්පූර්ණ ව්‍යාකරණ හැදෙනවා. ඒ වගේම ආධ්‍යාත්මය හැදෙනවා. ඒක ලේසි නෑ. විශේෂයෙන් වෙලා තියෙන කට්ටිය නාකි වැඩි. වෙන මොකක්වත් නෙවෙයි. පොඩි මිනිසෙකුට නම් හරියටම කියලා දෙන්න පුළුවන්. මොකද උන් තම බහතෝරලා නැහැ. නාකි උනාට බලනම් කළු ගලිය ගැහුවා. අර පරණ පුරු ආරෙමයි යන්නේ. හැබැයි අපි අරින්නෙත් නැහැ. අපි නාකුණයි කියලා අරින්නේ නැහැ. අපි ආයසරයක් මෙහෙට ගෙනල්ලා තරුණ කරලා කියලා දෙනවා. ඒ නිසා මම බලන්නම් ඒ ඒ පත්‍රිකාවක් මුද්‍රණය කරලා කට්ටියට දෙන්න මම මේ වෙලාවේ මේ ගොඩාක් කාලේනාස්ත්‍ය නිසා කෙටියෙන් කියන්නම්. ඉඳගත්තට පස්සේ Taman ඒ ඉඳගන්න වැඩපිළිවෙල සාර්ථක වුණාද නැද්ද නැත්නම් ඉඳගත්තට පස්සේ හිත ගන්න පුළුවන් වුණාද වර්තමාන මොහොතේ මොනද පෙනුනේ කියන එකයි මට දැනගන්න ඕනේ. ඔයගොල්ලෝ දැනගන්න ඕන දේවල් මට දැනගන්න ඕනෙත් නැහැ. ඔයගොල්ලෝ gedirin ගෙන ආපුවා මට ඕනෙත් නැහැ. ඒක ඕනෙම නම් රචන පිටිපසට දාන්න. මං වාඩි වුණා වාඩිලා වාසේ මම මෙතන මම දැන් මෙතන කියලා බලනවා මට මේ ටික පේනවා. ආශාසි මන්ත්‍රිනෝට මං ආශාසි මන්ත්‍රිනෝ දැනගත්තා මට මෙන්න මේ ටික පේනවා. අන්න ඒ ටික කියනවා නම් ওই දවස් හතරේ වැඩේ ඒක විනාඩිය දෙකකින් කරතයි. ඒ කරතයි මොකද මම දන්නේ හින්දා. නමුත් ওই ටිකට මේ ඔක්කොම එකතෙන් කරලා ගන්න ওই දවස් හතර පහක් මදි. ඒ නිසා මේ තෙක් වෙලා මම කතා කරේ මේ අදාළ නැති කියන්න මොනවද උත්සාහ කරනවා ප්‍රශ්න කරන්න මොනවද උත්සාහ කරනවා ඒව අදාළ නැහැ. ඒක නැත්තම් ඒකේ පෙළ ගැස්ම හොඳ නැහැ. ඉතින් ඒක අපි ජීවිතේ ඉස්සලාම බතාවට වෙන්නේ නැති මේ වගේ දෙයකට මුහුණ දෙන්නේ. ඉතින් ඒ නිසා අපි ඒකදී නැවතත් ආධුනිකයෙක් වෙලා නැවතත් අනුකම්පාවෙන් නැවතත් පෙරතර සමාව දීලා යනවා මිස යන්න වෙන ක්‍රමයක් ඇත්තෙම නැහැ. ඒක නිසා අර මම බලාපොරොත්තු වෙනනම් ඉස්සරහට ඒ හැම සංවිධායකයෙකුටම ඒ කමඨා සුද්ධ කිරීම පිළිබඳව තියෙන කොලේ එnde ඉස්සලා කට්ටියට කියලා දෙන්නේ කියලා. එතකොට ඇත්තටම කියාවි එතකොට නම් මේ භාවනා කරන එක හරි ඇඟට අමාරු වැඩක් කියලා. මොකද ඊගේ හරි තාක්ෂණික කරනවා උගන්නන්න දන්නේ. මෙන්න මේ දෙයට මෙන්න මේ විදියට බලපන් බලලා මේ පෙනිච්ච දෙය කියපන් කියන එක විතරයි ඒකේ තියෙන්නේ. එතකොට මෙතෙක් අහපු ප්‍රශ්න වල 80%ක්ම ඒ මූලික තොරතුරු නොදැනුවත්කම නිසා වෙලා තියෙන්නේ. ඒකට දොස් කියන්න බෑ මොකද අපි දැනුවත් කරලා තිබුණ නැති නිසා. ඒ නිසා මම බලන්නම්. මේ මූලික පත්‍රිකාව මේ ඉන්න එක්කෙනෙක් එක්කෙනෙක් අතරපත් කරන්න ඒක ලෙවල ඕනනම් ඒකම පැයක් සාකච්ඡා කරනවා. ඒක පාඩු නෑ. මොකද හේතුව නැත්තම් මේ මේ හැමදේම කතා කරගෙන ගියාම හරියට වෙලාව නාස්ති වෙනවා. ඒක අරකම පැයක් සාකච්ඡා කරලා දෝෂයක් නෑ තේමාවකට යන්නේ. ඒක නිසා ඒව එකක්වත් වසංගලා තියෙනව නෙවෙයි අපිට මේ ඒ සංවිධායනය සහ එතන සම්බන්ධීකරණයේ අඩුපාඩුකම්. නමුත් ඒක සම්පාදනය කරගන්න පුළුවන්. අපි බලමු දවස් දෙකක් ඇතුළත ඉක්මනට ඒ කමඨාන් සුද්ධ කිරීම සම්බන්ධ කොළ ටිකක් හැම එකන අතරටමපත් කරන්න. දෙවෙනි ප්‍රශ්නේ පාරයන්ක භාවනාව කර ස්වාමින් වහන්සේ එක පැයක පමණ සක්මන් භාවනාවකට පසුව පරයන්ක භාවනාව සඳහා ගියමි. කය තුලට සිතගෙන ඒමට සක්මනේදී යටිපතුල් වලට දැනුණු වේදනාව උපයෝගී කරගත්තා. මధుරෙක් දෂ්ට කිරීමේදී වේදනාව දැනුණා. පරිසරයේ ශබ්ද ඇසුනේ කන ආශ්‍රිතව වරංගතුලේ තුලින් ලෙස තේරුම් ගත්තා. මෙහිදී සියුම් හුස්ම රැල්ල එක්වතාවක් දෙවතාවක් පමණ ග්‍රායාසයෙන් සතිමත්ව ආශ්වාස හා ප්‍රශ්වාස ලෙස දැනෙන අතර එක්වර හුස්ම දැනුවත් භාවයකින් වැඩි වශයෙන් පසුව සිදුවේ. පරයන්ක භාවනාවේදී සිරුර අසමබරතාවයෙන් ගිලිහි ගොස් පිටපසට හෝ ඉදිරියට වැටේ. නින්ද යාමක් ලෙසද සිතුනි. මේ භාවනාව කරගෙන යන විට යම්කිසි තාලයකට කාලයකට පසුව දිගින් දිගටම සිදුවේ. ආශ්වාස වාත ධාරාව ප්‍රබල ලෙස සිසිලක් සමග දැනෙනේ. නමුත් ප්‍රශ්වාස වාත ධාරාව ආශ්වාස ධාරාවට වඩා උණුසුම් යයි සිද්දනේ. ආශ්වාසයේ සෑම විටම එක් නාස්පුඩුවකින් පමණක් සිදුවනු දැනේ. ප්‍රශ්වාසයේදී එක් පුඩුවකින් වැඩි වශයෙන්ද අනෙක් අඩු බවද දැනේ. ආශ්වාස වාත ධාරාව ක්‍රමෙන් පටු වී නාසය තුළ යම් ස්ථානයක් සීතල වන බව දැනේ. වෙනත් පිටක පරයන්කේ සිටන විට පෙර දැනුණු සිසිල සිසිල නාස්පුඩුව මාරු වී ඇති බව දැනේ. එක් විටක ආශ්වාසයේ ප්‍රබල වන පුඩුව තවත් පිටක අඩු වන අටු වාත ධාරාවක් ලබා ගනී. මේ දැනුනේ එකම පරයන්ක භාවනාවේ සිටීමේදී නෙවෙයි. මధుරන් වැසූ විට මොහොනෙන් වේදනාවකි. ඒ වේදනාවක කියා සිතින් මෙනෙහි කළේය. සමහර අවස්ථාවලදී එම වේදනාව අමතක වී ගියාද කියා සිතුනි. එවිට නැවත එය දැනිනි. එක් අවස්ථාවකදී පරයන්ක භාවනාවේ සිටන විට පැය එකක් පමණ ශරීරයේ ඉතා කුඩා කාලයකට නොදැනුනි. එකවර ශරීරයේ ගල් වී ඇති ස්වභාවයක් දැනුණු අතර කුමක් කළ යුතුද ඇස් ඇරුණේ ඇයි කියා සිතා නොගත හැකිය. තවත් අවස්ථාවකදී දෙයත් සැහැල්ලු වන බවද කොන්ද පිට උරහිස් පාදවල පේශී ක්‍රමෙන් එකවර ලිහිල් වන බව දැනේ. ඇඟිලි ක්‍රමෙන් දිගහැරේ. වසා තිබෙන තොල් විවර වී ඇති ලෙස දැනේ. නමුත් එසේ නොවේ තිබිනි. පසුව දැනගත්තේ සිරුර ඍජු කාය විලාසයකින් නොපවතින බවයි. ඉන්පසු නැවත කාය ඍජු කරගත්තේ. එෙහිදී වේදනාවක් දැනු අතර පෙරමෙන් වැඩි වේලාවක් පදයන්ක සිටීමට නොහැකි විය. ගෞණීය ස්වාමින් වහන්සේ මෙහි ඇති දෝෂ එසේ නොමැතිනම් ඉදිරි පියවරවල් සඳහා උපදෙස් ලබා දෙන මෙන්ද සිදුව ඇති සියලු දේවල් වලට හේතු පහදා දෙන මෙන්ද කාරණිකව ඉල්ලා සිටිමි. මේක විස්තර ගොඩක් තියෙනවා. මෙතෙක් ලියපු රචන ඔක්කොටම වැඩිය භාවනාවට අදාළව කතා කරලා තියෙනවා. ඇත්තටම කිව්වොත් භාවනාදී අත්දැකීම එහෙම නැත්නම් ගුණ වීම අද්දකේ ගුණ මේ විදිහට වෙන්න ඇති වෙනව ඇත්තේ. නමුත් අර කමඨාන් සුද්ධ කිරීමේ පත්‍රිකාවේ කියනවා මේ ඔක්කොම පුංචි පුංචි අමාරුකම් ගෙවම් කරලා ගෙවම් කරලා මූණට මූණ දාලා ආනාපානෙ පෙනිච්ච තැන ඉඳලා රචනේ පටන් ගන්නයි කියන්නේ. සාර්ථක වෙච්ච තැන ඉඳලා අදහස මුදුන්පත් වෙච්ච තැන ඉඳලා මූල කර්මස්ථානෙට මූල එකතු වෙච්ච තැන ඉඳලා රචනය ලියන්නේ කියලා. ඒකට කියන්න තියෙන්නේ මම මේ මේ ආස්වාස් ප්‍රසවාසයේ නැත්නම් ආස්වාසේලාදී ආස්වාස බව දැනගත්තා. නැත්නම් මම මෙනෙහි කරා මට ආස්වාසයේ සිසිලසට මේ විදිහට වැටුණා. ප්‍රස්වාස වේලාදී මම ප්‍රස්වාසි කියලා දැනගත්තා නැත්නම් මෙනෙහි කරා. ඒක ඊට සාපේක්ෂව උණුසුම වැටුණා. ටිකක් වෙලා යනකොට මට මේ වැටෙන වැටෙන තැන්වල මේ මේ වෙනස්කම් වුණා කියලා පුළුවන් තරම් ඒ ආස්වාද ප්‍රස්වාසයේ අස්පනා පිට දකින්නකොට පෙනිච්ච දේවල් ටික හිතපු දේවල්වත් බලන්න බලාපොරොත්තු වෙන දේවල්වත් නෙවෙයි. පෙනිච්ච දේ ටික ලියලා පස්සේ කියද හැකි මට මෙතෙන්ට එන්න ඉස්සලා විනාඩි කිහිපයක් කයේ වඳුරෝ කන දේවල්, පයේ තියෙන අමාරුකම් දැනিলা තමයි මම මෙතන ගියේ කියලා රචනයේ පස්සට දාන්නේ. ඊට පස්සේ මතුවෙන ඇඟේ වේදනා, හිතවිලි සද්ද විස්තර ඕන තරම් ලියන්න පුළුවන්. පටන් ගන්නකොට හොඳම හොඳ තැනින් හරියටම හරිය තැනින් පටන් අරගෙන ලිව්වොත් ඒ භාවනා දිහා යෝගාවචරයේ බලන ආකල්ප නිසා අනිත් දවසේ ඉඳගන්නෙත් ජයග්‍රාහී හැඟීමකින්. එහෙම නැතු දකින්නේ කියන්න දන්නේ නැත්නම් කියනකොට මොකක් ඉස්සෙල්ලා කියන්න ඕනේ ඊගාවේ කියලා දන්නේ නැත්නම් එයාගේ හිතේ තාම සැකේ වික්ෂිප්ත භාවය වැඩ කරනවා. එතකොට භාවනාවට ධෛර්යයක් නෙවෙයි හම්බ වෙන්නේ අන්දාලියේ කැලේක විදින්න ගිහිල්ලා අතර මෙතන හැප්පෙනවා. ඔයක්වත් තේරෙන්නේ නැහැ මොකද්ද වෙන්නේ කියලා. ඉතින් ඒක නිසා ඒක ඇත්තටම මේ කියලා දෙන කෙනාගේ තනිකර දෝෂේ. කියලා දෙන එක නම් මේ ටික කියලා දුන්නේ නැත්නම් අනික කාටවත් මේක ගොඩ එන්න බෑ. ඉතින් ඒ නිසා ඒකට ගොඩාක් වෙලා ගන්න ඕනේ. මෙන්න මේ ඇත්ත දැකපු ටික විතරක් කියන්න ආශාව ඉඳගත්තා නම් මූල කර්මත්තානේ බුදුපැතිරිච්චණින් පටන් ගන්නවා. සක්මන නම් කියන්න මම දැන් මේ කතා කරන්න හදන සක්මන ගැනයි මෙන්න මෙතනින් තමයි හොඳටම පටන් ගත්ත තැන. එදින්දා වැඩ කරනකොට සතිය පිහිටනවනම් මෙන්න මේ වැඩේ කරද්දී මට සතිය පිහිටියේ මෙන්න මෙහෙමයි සිද්ධ වුනේ කියලා ලියලා ඊට පස්සේ ලියන්න වැරදිච්ච ඒවා පෙරදිච්ච ඒවා පිටපාරවල ගියව ඔක්කොම පස්සේ ඒ නිසා මේ රචනේ හොඳයි නමුත් මේ මුලින්ම ගොඩාක් වෙලා ආරම්භ තියෙනවා ආනාපානේ අඳුර ගන්න දැනට නැත්නම් මුලිච්ච කර ගන්න තැනට ඒක අස්වාභාවික දෙයක් නෙමෙයි. මොකද ඒ ටික වචනේ මුලට දාන්න එපා. මුල පටන් අරගන්න සාර්ථක වෙච්ච තැනකින් මුදුන්පත් වෙච්ච තැනකින් ඉතින් ඒ විදිහට කරනකොට ඊයේ නතර කරපු තැන ඉඳලා භාවනාව අද යනවා. එහෙම නැත්නම් හැමදාම හොද හොද මඩි දානවා වගේ අවුල් වීමක් සිදු වෙනවා. ඉතින් ඒක සාමාන්‍යයෙන් පරිමේ වැඩමුළුවක පළවෙනි දවස් දෙක තුනේ ගොඩාක් සිද්ධ වෙනවා මේ දැකි බලන්න ඕන තේ දන්නෙත් නැහැ බලලා වාර්තාගත කරන්න ඕන දන්නෙත් නැහැ වාර්තාගත කරන ශෛලිය දන්නෙත් නැහැ ඉතින් ඒකට කාගවත් දෝෂයකට ගන්න එපා ඒ සඳහා අපිට සාකච්ඡා දෙක තුනක් වැය කරන්න වෙයි ඒකට උදව්වක් වෙයි කියලා තමයි මම හිතුවේ ඒ වාර්තා කිරීම සම්බන්ධ පත්‍රිකාව දෙන්න. හැබැයි මේ පත්‍රිකාව ඒකත් මේ වෙලාවේ කියන්නේ හදලා තියෙන ගුරුම භාවනා ක්‍රමයට. පිම්බීම හැකිලින් බලලා කරුණාකරලා ඒක පටලවා ගන්න එපා. තමන්න පේන එකක් අනුව විස්තර කරන්න. ඒක ආදර්ශයකට විතරයි ඒක දෙන්න බලාපොරොත්තු වෙන්නේ. ගරු ස්වාමින් වහන්සේ ආනාපානයට පිවිසෙන විට ඔළුවේ හැමතැනම ලේ ගමන් කරනවා වගේ සීතලට දැනෙනවා. ඒත් එක්කම විනාඩි ගණනකින් සමාධිය නැති වෙනවා. සමාධිය රඳා පවත්වා ගන්නේ කෙසේද? මේක අර උගුරේ අමාරු දැනෙනවා ඔක්කොම දැනෙනවා ඇඟ ඇතුලේනේ. ඒ වගේ ඇඟට හිත ආවට පස්සේ ගොඩාක් දේවල් දැනෙනවා. එතකොට ඒ ගුණාවක් නැතුව යනවා. අන්නේ ගුණුව ලබා දීම සඳහා කියනවා එක හුස්මක් එක ආශ්වාසයක් එක ප්‍රශ්වාසයක විස්තර කතා කරුවා නම් හරි. මේක එකම ආශ්වාසයක විස්තරයක් නැහැ ප්‍රශ්වාස විස්තරයක් නැහැ. උගුරේ ලේ ගමන් කිරීමක් සහ සමාධිය නැති වීමක් ගැන කතා කරනවා. අනවශ්‍ය කරුණු ගැන ගොඩක් ගොඩක් නෙමෙයි සාමාන්‍ය විස්තර දෙනවා. එක හුස්මක්වත් බලන්න පුළුවන් වුණාද? ආශ්වාසයක් වශයෙන් ප්‍රශ්වාසයක් වශයෙන් ඒක කොහොමද කියලා කිව්වනම් මේට හොඳට මේකේ සාකච්ඡා කරන්න ඉඩ තියෙනවා. ඒ නිසා මේ ප්‍රශ්න කරගමුත් මම ඉල්ලා හිටිනවා. කැමැතිද සභාගත කරන්න? තමයි මේ දකින්න අතර එක හුස්මක්වත් දැක්කද? ඒකේ වගේ විස්තර කොහොමද කියලා. එහෙමනම් අපිට ඒක සාකච්ඡාවට යන්න ඕනේ. හොඳයි මයික් එක යවන්නේ. ස්වාමීන් වහන්සේ ඒකේ හුස්ම ටිකක් දැනෙනවා. ඒ දැනෙන අතරේ තමයි එහෙම සිද්ධ වෙන්නේ. අය දැනවත් එක්කම ඔව් දැනෙනවා. දැනින්දා තමයි නැතුව යන්නේ ආපහු. මට ඕනේ දැනෙන ටික. මම කොහොමද එතකොට දන්නේ මගේ හිත උගුර නෙමෙයි තියෙන්නේ සමාධිය නැතුව හුස්මේ තියෙන බව දන්නේ කොහොමද හුස්ම දැනෙනවා ඒක තමයි මට දැනගන්න ඕනේ දැනිච්ච බව මම අභියෝග කරන්න මම කියන්නේ මට sannivedanaya කරන්න මෙන්න මෙහෙමයි දැනුනේ කියලා. ඒක ලොකු අභියෝගයක්. දැනෙච්ච නැති එක දන්නව නැහැ කියලා මම අභියෝග කරන්නේ නැහැ. නමුත් මේ දැනෙච්ච දේ මේ තව කෙනෙකුට කියමනදී තමයි අපි ඇත්ත ඇති හැටියට වාර්තා කිරීම කියන මාතෘකාව ඉගෙන ගන්න. කොහොමද මේ දැනෙනවා කියන වචනේ විශේෂණ පද දාලා කියන්න බෑ. හරි මං කමෙන්ට් අන් සුද්ධ කරන්න අම්මා ඉන්න. නෑ ඕනේ නෑ ඕනේ නෑ. ඒක පෙරකතෝර කවුරුත් ඕනේ මම කෙලින්ම කතා කරනවා විත්තිකාරයත් එක්ක නඩුව. කැමැතිද දැනෙනවා කියන වචනේ තව ටිකක් භාවනා නොකරපු කෙනෙකුට උපදේශ නොලබපු කෙනෙකුට තේරෙන විදිහට කියන්නේ මම මගේ හිත සද්දක නෙවෙයි මගේ හිත උගුර නෙවෙයි මගේ හිත වේදනාවක් නෙවෙයි ආනපානෙම තිබුණා මට මෙන්න මේකයි දැනුනේ කියලා දැනෙච්ච දේ ගොඩක් එකපාරකට හයියෙන් හුස්ම වැටෙනවා වගේ දැනෙනවා ඊට පස්සේ ආපහු ආයේ ටික වෙලාවකින් නැතුව ගියා. ඒතර අපිට කියන්න පුළුවන් ආස්වාස් ප්‍රසවාසී වේගවත් ගතියක් ඇවිල්ලා වේග නැති වුණා. ඔව්. ඒකවල දැනෙනවා කියන වචනේ තහනම් වචනේ කරන්න වෙනවා උතන. ඒක පාවිච්චි කරන්නේ නැතුව නැවතත් කියන්න බෑ. දැනෙනවා කියන වචනේ කියන්න තහනම්. ඊට කියන්න මට වේගයක් වේගයක් වෙලා වේගෙ නැතුව ගියා. ආශ්වාස ප්‍රශ්වාස දෙකේම මේක සිද්ධ වුණාද නැත්නම් ආශ්වාසයට විතරද මේක සිද්ධ වුණේ කියලා අහුවොත් කොහොමද කියන්නේ ආශ්වාසයට විතරයි ඒක සිද්ධ වුණේ අන්නේ තොරතුරු ටික මම අහන්න නැතුව කියනවයි කියලා කියන එක තමයි අපි මේ භාවනාවේ බලාපොරොත්තු වෙන 150. ඒ කියන්නේ භාවනා කරනකොට දැනෙනවා කියන එක සම්පූර්ණ ස්වාධීන දෙයක්. ඒක වෙන්න පුළුවන් නොවෙන්න පුළුවන්. මම දන්න උඟ දෙනකොට ඒක දැනෙනවා. නමුත් ඒක කියන්න දන්නේ නැතිකම මොකද මේක නෙවෙයිනේ අපේ සාමාන්‍ය ජීවිතේ. අපේ සාමාන්‍ය ජීවිතේනේ ලාභ සත්කාර තියෙන දේවල් ගැන අපි කතා කරන්නේ. මේ ආනපන බැලුවයි කියලා කිසිම ලාභයක් සත්කාරයක් නැහැනේ. ඒ නිසා ඒ වුණත් ධර්ම ගෞරවයෙන් මම ආස්වාස කරනවාදී මට ආස්වාසිය වැටුණා. බලාන ඉන්නකොට ඉන්නකොට ඒක වේගයක් තිබිලා වේගෙ නැතුව ගියා. ඔව් මොනක්වත්ම නැතුව දැනීමක් නැතුව ගියා. ඔව් එතකොට මේිට අමතරව මේ දැකපු පැතිකට අමතරව තව මොනවද මේ ආස්වාස් ප්‍රසආසයේටම හිත යොමාගෙන බලහිනකොට වැටුනේ. අර නලියන ගතිය තමයි ඒක දැනුනේ. ඒතකොට නලියන ගතිය කියලා කියන්නේ උගුරේ තියෙන එක. නැහැ ඔළුවේ. ඔව් ඒක මේකේ සඳහන් වෙලා තිබුණේ නැහැ නේ. එතකොට ඒ නලියන ගතිය ආශ්වාසයේදී සහ ප්‍රශ්වාසයේ වෙනස් වෙන එකද නැත්නම් ඒකාකාරී එකද? ආශ්වාස ප්‍රශ්වාස දෙකේදීම තව පවතින ඒකාකාරී දෙයක්ද? ඒකාකාරී නෑ. ඒකාකාරී වෙන්නේ නෑ. එතකොට ආශ්වාස දෙක විදිහකට ප්‍රශ්වාස දෙක විදිහට වෙන් කරන්න පුළුවන්. ඔව්. මොකද්ද වෙනස? වෙන් කරන්න පුළුවන් නම් ආශ්වාසය මෙන්න මේ විදිහට නලියන්න ප්‍රශ්වාසය මෙහෙම නලියන්න කියලා තව කෙනෙකුට කියන්න තරම් මේක වචනෙට දාන්න තරම් සංනිවේදනය කරන්න තරම් ප්‍රකාශ කරන්න තරම් අල්ලන්න ඕනේ නිකන් ඇවිල්ලා ගියාට බෑ එතකොට අපිට ලකුණු ලැබෙන්නේ නැහැ ඒ නිසා අපි කියනවා පේනවනම් යමක් අපි ඒක උත්සාහ කියන්න උත්සාහ කිරීමෙන් තමයි දැකීම තහවුරු කරන්නේ හොඳයි මම මෙහෙම ප්‍රශ්නයක් අහුවොත් දැන් මේ විදිහට තමයි මේ මේ ඉදිරිපැත්තට උත්තර දෙන්න යෑම නිසා අනිත් දවසේ භාවනාවට ගියොත් බලන්න ඕනේ මොකද්ද කියලා දැන් තේරෙනවා. ඒ නැත්තම් මේ කතාව නිසා අවුල් වෙනවා. නෑ තේරෙන්නේ නෑ. ඒ කියන්නේ ඊගාදාසට ගියාම මොකද්ද වාර්තා කරන්න ඕනේ කියන එක තේරෙනවා. නෑ ඒක තමයි දැනගන්න ඕනේ. ඒක තමයි ආශාසය බලනකොට බලන්න ප්‍රසවාසයේ නැති සද්ද නැති වේදනාවක් නැති ආශාසයේ ලක්ෂණ මොනවද තියෙන්නේ. නැත්තම් මං ආශාසයේ ඉන්න බව දන්නේ කොහොමද? ඒකට අපිට කියන්න මත ප්‍රසවාසයට යනවනේ. ඒතර ගන්න ප්‍රසවාසයේදී මොනවද දකින්නේ? ඒතර ආශ්වාසයේ එකමද දකින්නේ ප්‍රසවාසය නැත්නම් වෙනස්ද? ආන්නේ දෙක වෙන් කරලා කියන්න පුළුවන් නම් මං ආශ්වාසයට ආදී ආශ්වාසය කියලා මෙනෙහි කර නැත්නම් දැනගත්තම ආශ්වාසයේදී මෙන්න මේ ටික වැටුණා. ප්‍රසවාසයේදී මම ප්‍රසවාසය කියලා මෙනෙහි කර නැත්නම් දැනගත්තම මේ ටික වැටුණා කියලා මේ දෙක වෙන් කරන්න පුළුවන් නම් ඒ නැති භාවනා ඊටු ටික කියලා දෙනවා කියන එක ඉතාමත්ම සරලයි. මේකේ කිසිම කෙනෙකුට මේක නොවැටෙනවයි කියලා මම අභියෝග කරන්නේ නැහැ. වැටුණාට කියන්න දන්නේ සිකම තියෙනවා. ඉතින් ඒකත් ඒකේ වගකීම ඒකේ බරපතලකම් පෙන්වන්නේ කියන්න දන්නේ නැතිකමේ දෝෂේ ගුරුවරයාගේ දෝෂය. ඒ කියලා දීපු නැතිකමේ දෝෂයක් තියෙනවා. ඉතින් අපිට සිද්ධ වෙනවා ඒක කියලා දීදී බබෙකුට බබෙකුට නෙවෙයි. වැඩි මහල් කෙනෙකුට දෙවෙනි භාෂාව උගන්වනකොට පළවෙනි භාෂාවකට ඇඟට නොදැනෙන ඉගෙනෙන්නේ දෙවෙනි භාෂාව ගන්නන්න ගියාම ළඟ තියාන කොච්චර වැඩි බාහනුණත් කියලා දෙන්න එපා. ඉතින් ඒක නිසා භාවනා කරනකොට අරමුණට හිත ආවද කියලා දන්නේ නැහනේ. ඒක නිසා ආවනම් ඒ නම කියලා මෙනෙහි කරන්න. ආස්වාසිය වැටුණා නම් ආස්වාසිය මෙනෙහි කරන්න නැත්නම් දැනගන්න. ඊට පස්සේ බලන්න මොනවද පේන්නේ? පේන්නේ මොනවද? මේ ආස්වාසියමයි ප්‍රස්වාසිය නෙවෙයි. සද්දයක් නෙවෙයි, හිතවිල්ලක් නෙවෙයි කියලා දැනගන්න මොකද්ද කියලා. මේක ප්‍රකාශ කරපු ගමන් සම්පූර්ණ ඔපරේෂන් එකට ලෙඩා සීනති කරලා කපලා ඒ ලෙඩ තියෙන කැලල දැක්කවා. ඒක අයින් කරලා මහනවයි කියනක ඕනේ මස් කඩකාරයෙකුට කරතයි. ඒකට දොස්තර විභාගේ පාස් කරන්න ඕනේ අවශ්‍ය වෙලා තියෙන්නේ ඒක දැනගෙන සුද්ධ කරනකම් විෂ බීජ නැති පරිසරයක ඉන්න තමයි ඔය දොස්තර විභාගේ උගන්වන්නේ. ඊට පස්සේ කැලල මාව සේතුන් කිව්වේ මස් කඩේ ඉන්න මිනිස්සු තමයි තියටර් එකට තියටර් එකේ මිනිස්සු තමයි මස් කඩේට. ඒත් টොප් එකට ගියා ඔපරේෂන්. එනිසා මේක සුද්ධ කරගන්න එකයි ප්‍රශ්නේ. ඒක නිසා අපි මුලින් මුලින් ප්‍රශ්න කරුවාන මම සමාජලට කතා කරන වචන නිසා බැන්න වගේ පේනවා ඇති. නමුත් ඒකේ මට බැන ගන්නයි වෙන්නේ මට. ඒ මොකද මූලික තොරතුරු නොදීනේ අපි මේ මේ චෝදනා කරන්නේ. නමුත් මේ වගේ කවුරු ඉදිරිපත් වෙනවා නම් මම බොහොම අගය කරනවා. එතකොට පුළුවන් ඒක පොඩ්ඩක් ක්‍රියාකාරීව පෙන්ලා දෙන්න. මෙන්න මේකයි මම මේක භාවනාවෙන් බලාපොරොත්තු වෙන එක ඉස්සර Taman දකින්න දැකලා කමටහන් සුද්ධ කරන වෙලාවේදී ඔය gedirin ගෙනාපු ඔඩුවේ තියෙන දේවල් බලන්න යන්න එපා. අයුවා මට වග කියන්න බෑ. නමුත් මේ මූල කර්මස්ථානයත් එක්ක කොහොමද තන්නිවේදනේ කොහොමද මූණට මූණ දාලා ඉන්නේ කියලා දැනගන්න පුළුවන් නම් හොඳයි. අපි යනවා ඊගා ප්‍රශ්න. ගෞරවනීය ස්වාමින් වහන්සේ සක්මන් භාවනාව කිරීමේදී වම දකුණ යනුවෙන් භාවනා කිරීමද ඔසවනවා, ගෙනියනවා, තබනවා යනුවෙන් නැවත භාවනා කිරීමද වඩාත්ම සුදුසු වන්නේ යන්න පැහැදිලි කර දෙනෙමින් ඉල්ලා සිටිමි. තවද පරයන්ක භාවනාවේදී මම දැන් මෙතන ඉන්නවා යනුවෙන් සිත මුළු ශරීරය පුරාම පැවැත්විය යුතුයද? නැතිනම් හුස්මෙහි පමණක් පැවැත්විය යුතුයද? යන්නත් පහදා දෙනෙමින් අනුකම්පාවෙන් ඉල්ලා සිටිමි. මේක සරලයි උත්තර දෙන්න තියෙන ක්‍රමේ නම් මට මේ ප්‍රශ්නකාරු ඉදිරිපත් වෙනවා නම් එක හැරයක්වත් මේ දේ කරාද පියවර කීපයක් තිබ්බද නැත්නම් හුස්ම ගත්තද මොනවද වැටුනේ කියලා මට පොඩ්ඩක් කියන්න මේ මේ ප්‍රශ්නකාරු කැමති ඉදිරිපත් වෙන්න එහෙම නැත්නම් මට මට කතා කරන්න පුළුවන් නමුත් මම දන්නවා කවදාවත් sannivedane වෙන්නේ නැහැ එක සැරයක්වත් ඉඳගෙන මම දැන් මෙතෙන්ද හිත ගත්තද එක සැරයක්වත් ආනාපානෙ කෙරුවද කියන එක මේ ප්‍රශ්නකාරු කැමතිද සභාවට ඉදිරිපත් කරන්න. උදේට ඒ අත්දැකීම හරහා විතරයි මට කියලා දෙන්න දන්නේ. අනික හරිය මම මූලික උපදේශ වල දීලා තියෙනවා. මට උනම් ආයෙත් ඒකම නැවත කිවතයි. නැවත ඒක හරි වෙහෙසක්. එනිසා කැමති නැද්ද මේ ප්‍රශ්න කරු නැත්නම් අපි ඊගා ප්‍රශ්නට යනවා. මම ඒත් ඉල්ලා හිටිනවා. කරුණාකරලා මූලික උපදේශ ලැබුම්කන් දෙන්න ඔය දැන් තියෙන අත්දැකීමෙන්. ඒකට ආයෙත් මේ මූලික උපදේශ වල මුලදී නැහැ හිච්ච අලුත් තොරතුරු සොගල් ලැබෙන්න පටන් ගනී මේ ප්‍රශ්නේ අරතියි. ගෞරවනීය ස්වාමින් වහන්සේ මෙව පෝණයෙන් පසු භාවනා කළ යුතු කටයුතු දියුණු කරගෙන යාමේදී යම්කිසි ප්‍රශ්නයක් මතුවොත් කමඨහන් පිරිසිදු කර ගැනීමට ක්‍රමයක් නැත්නම් කරුණාවෙන් දන්වා සිටිසේක්වා. තිරුවන් සරණයි. බලමු මේක ඉත හම් වෙච්ච වෙලාවේදී ඉස්සරහා කමඨහන් සුද්ධ කරන දැන් මේ හම් වෙච්ච වීකේ වෙන්න තියෙන ප්‍රශ්න ඔළුවට දාගෙන ඔරුව කුරුවල් කරගන්න යන්න එපා. ඔය තමයි මේ කියන්නේ ජීවිතේ මල් විහිං පල් කියන. මේ හම්බෙච්ච විවේකෙත් වෙන්න තියෙනව ගැන කල්පනා කරලා මේ මොහොතක් කක්ක කරගන්න. කරුණාකර මේ දවස් හතර ගත කරන්න. ගත කිරුවට පස්සේ අපි එන සම්බන්ධතා යටතේ ඕර ලියුමක් ලියන හැටි, ලව් ලෙටර් එකක් ලියන හැටි මම කියලා දෙන්න. ඉතින් පොඩ්ඩක් යාළු වෙලා ඉන්න බෑ. යාළු වෙන්නේ ඉතල නිකන් සෙනෙකොලේ ලියන හැටි කියලා දීලා වැඩක් නැහැ. පස්සේ මම කියලා දෙන්න සෙනෙකොලේ ලියන හැටි. ගෞරවනීය ස්වාමින් වහන්සේ වරණතර පාරයන්ක භාවනාවේදී ටික වේලාවක් ආනාපාන සතිය තුළ සිත පිහිටුවා සිටන විට ශරීරයේ ගැස්සීමකට ලක්වන්නේ ඇයි? මේ අවස්ථාවේ කුමක් කළ යුතුද? මොහොනේ මාංශ පේශීන්ද සිනහවන විට ඇදෙන ස්වභාවයක් දැනේ. ඒ සඳහා කුමක් කළ යුතුද? මේකත් තොරතුරු කියනවා. නමුත් මේිට විචලා කියපු ප්‍රශ්න තුනකම තිබුණු විදිහට මූල කර්මස්ථාන ගැන වචනයක්වත් සඳහනක්වත් නැතුව පිටවාටිය ගැන කතා කර කර ඉන්නවා. නිසා මේ ප්‍රශ්න කරගොත් මම අහනවා මේ දේවල් වෙනකොට ආනාපානයේ ඇසුරේ තියෙද්දිද උනේ නැත්නම් ආනාපානෙ බැලුවට පස්සේද සිද්ධ උනේ කරුණා කරලා මේවා තියෙද්දි හෝ ඊට කලින් දැකපු ආස්වාස් ප්‍රසවාස පිළිබඳ මට එක මේ මංචාඩියක් තරමතරතුරු අවුන්සයක් තරමතරතුරු මට දෙන්න එතකොට මට කියදයි දැන් මේ එකක්වත් දෙන්න හංගනවා පුදුමාකාර විදිහට මූල කර්මත්තන ඒකල අරකයි මේකයි වටේ යන සේරම කියනවා. මේක කාගවත් දෝෂයක් නෙමෙයි හිතේ තියෙන වංචනික ගතියක්. මම මේක මතු කරලා දෙන්න හදන්නේ. නිසා මේ ප්‍රශ්න කරුවෙත් මම බැගෑ වෙලා ඉල්ලා හිටිනවා. කරුණාකරලා මට කියන්න මේ දේ වෙනකොට ආනපාන වේනෙතෙක් තුරද නැත්නම් ආනපානේ හරහා ගිහිල්ලාද උනේ අන්නේ මේ අවස්ථාවල ආනාපාන පිටද මට ඩිංගක් තුරතුරු සම්නසම් ඉනිමම සම්නසම් අර ඉඳගෙන ඉන්න දැන් ශරීරය දිහා මේ දැන් හිතෙන් ශරීරය දිහා බලාගෙන නිකම්ම හිටියා. එතකොට ටිකක් කල යනකොට දැන් දැන් නාසයෙන් ඇතුළට නාසය නාස් කුහරය ඇතුළේට මේ කුලන් ඇතුළට යනවා වගේ දැනුණා. ඊට පස්සේ ටිකක් කියලා නැහැ. ඊට පස්සේ ඒ කුලන් ටික ආපහු පිට වෙනවා දැනුණා. එහෙම ටිකක් වෙලා එහෙම ඒ විදිහට ඒ ඒ හුලක් ඇතුළට යන එකයි යන්න ඊට පස්සේ ටිකක් වෙලා නැහැ ඊට පස්සේ පිට වෙන එකයි ඒ දිහා බලාගෙන හිටියා එතකොට තමයි මේ මට මේ ශරීරයේ මේ අර අපාර ඉස්සරහට ගැස්සෙනවා වගේ දැනෙන ආයි ටිකක් වෙලා අර විදිහටම බලාගෙනට ආයිත් ගැස්සෙනවා වගේ ඒ වගේ තත්ත්වයක් ඇති වුණා එතකොට ආනාපාන අර මේ හුස්ම ඉහළ ගන්න එක අමතක වෙනවා. ඒක කරන්නේ නැතුව මේක ගැස්සෙන එක දිහා මේ හිත යමු වෙනවා. ඒ தත්ත්වයක් තමයි මේ මූණෙත් ඒ පැත්තේ මූණට මෙහෙම මස් මෙහෙම ඇදෙනවා වගේ දැන්නකොට මේ අර ඉහළට හුස්ම දිහා බලන් ඉන්න එක ඒක නැහැ අමතක වෙලා මේ අරක දිහා බලනවා ඒකට අපිට මට හරස් ප්‍රශ්න අහන්න අවසර ඕනේ. ඒකට ඇත්තටම ආනාපානෙ තිබිලා හිත පිට යෑම නිසා අමතක වුණා. නැත්තම් ආනාපානෙ ඇත්තටම නැද්ද දන්නේ නැහැ. මම කියන්නේ සමනාස මම ආනාපාන සතිය කියන්නේ හුස්ම ඇතුළට ගමන් කරන එක දිහා මම බලාගෙන ඉන්නවා. බලාගෙන ඒ දිහා බලාගෙන ඉන්නවා. දැන් මම හුස්ම ගන්නවා පිට කරනවා කියලා මුලින් හිත හිතා ඉඳලා ඊට පස්සේ මට මං නිකම් බලාගෙන ඉන්නවා. හුස්ම ඇතුළට යන දිහා බලා ඉන්නවා. ඕන් ටිකක් එහෙම ඇතුළට හුස්මට ගිහිල්ලා ඊළඟට ඒ හුස්ම ටික මේ නැහැ ආපහු පිට වෙනවා. ටිකක් වෙලා නැතුව වගේ තියෙනවා. ඇඟ ඇතුළේ තියෙනවා වගේ. එහෙම එකක් තමයි එහෙම එහෙම බලා ඉන්නකොට තමයි මේ තත්ත්වය එන්නේ. ඒතර මං කිව්වොත් එහෙම එහෙම එක දිගට හුස්ම දිහා බලාන හිටියොත් ස්වභාවයෙන්ම හුස්ම නැති වෙනවා. එහෙම නැත්නම් තිබිලා නොදනිනවද නොදකින්නවද අමතක කරනවා නැත්නම් ඇත්තටම හුස්ම නැති වුණාද කියලා කොහොමද සපේලා උත්තර දෙන්නේ? ඒ කියන්නේ මට සිහිය පිහිට වෙන්නේ නැහැ. ඒ කියන්නේ ඒ හුස්ම එන එක ගැන අවධානය එන්නේ නැහැ. අර ගැස්සෙන එක ගැන අවධානය. හරි මම තාමත් මගේ ප්‍රශ්නේ වරණගනවා. එහෙම පිහිටන්න හුස්මක් එතන නැහැ. ඔව් හුස්මක් නැති බව තේරෙනවා මට. ඒක ඒතකොට ඊගාවට තියෙන එකට හිත යනවා. එහෙමයි. ඉතින් එහෙමත් එකක් තියෙනවා. තව එකක් තියෙනවා. හුස්ම තියෙනවා. හුස්ම පැත්තකට යනවා. මේ ගැස්සීමේ තියෙන කලකොලොප්පම නිසා මේකෙන් හිත කැඩෙනවා. මෙතන අවස්ථා දෙකක් තියෙනවා. එකක් හුස්ම නැතිකම එක්ක තිබුණට එතෙන් යන්න දෙන්නේ නැතුව හිත ගන්න කතිය. මට දැනෙන්නේ හුස්ම ගන්න ගන්න එක ගැන මං සිහියක් කල්පනාව ගන්නේ නැහැ කියන එක කල්පනා ගන්න නැත්තේ හුස්ම නැති නිසාද ගණන් නොගැනීම නිසාද කියන ප්‍රශ්නේ මම යොමු කරන්නේ. මට හිතෙන්නේ ගණන් නොගැනීම. ඒ කියන්නේ මම අර ගැස්සෙන එකට වැඩියෙන් හිත යන්නේ. ඔය ඉතින් ඒ වගේ තත්වයකට අපිට ඉස්සරහටත් එන්න දෙනව නම් එන්න වෙනව නම් ඒක භාවනාවේ සාමාන්‍ය දෙයක් නම් අපි කොහොමද මේ වගේ අර එහෙම් මෙහෙම් ඉදනට උසුළු විසුළු කර කර අපේ වැඩේ කර ගන්න දෙන්නේ නැතුව මායя කෙලස් අවුස්සනකොට අපි කොහොමද තවදුරටත් මේ මේ ආරවුලින් මේ බොරු වලින් බේරෙන්නේ එහෙනම් අපි තව කොහොමද තවදුරටත් ওই විදිහෙන් කට උත්තරේ මේ වෙලාවට නොපෙනී තියෙන ආනාපානයම ප්‍රධාන කරගෙන යන්නේ කියන ප්‍රශ්න දෙක අපි විසඳ ගන්න ඕනේ මේ සඳහා ලොකු ස්වාමීන් වහන්සේ අපිට කියලා දීලා තියෙන්නේ භාවනාව හරියගෙන යනකොට මේ වගේ নানা ආකාර මායාවක උසුළු විසුළු ඉදිරිපත් වෙනවා කෙලෙස්. මෙව්ව ඉදිරිපත් කරන්නේ ඒකාන්තයෙන්ම අර භාවනාවේ තියෙන එල්ල කඩන්නයි. ඒ නිසා ලෑස්ති වෙලා යන්න. බොහොම නේ කොච්චර දාදි කරුවත් ඒ වෙලාවේ හිත කරනොත් මම නැවත කොහොම හරි ආනාපානෙ පිටනවා කියලා ලෑස්ති වෙලා ගියොත් ඒ ලෑස්ති වෙච්ච බණසට අච්චර හානි කරන්න බෑ. නමුත් ඔතන යටිපහුවෙන සත්‍යයක් තියෙනවා. මොකද යටිපහුවෙන සත්‍යයේ ආනාපානේ වගේ සියුම් අරමුණක මන්දියස්ත අරමුණක ප්‍රත්‍යක්ෂ කළ හැකි අරමුණක හිත තියාගෙන ඉන්නකොට ස්වභාවයෙන්ම ආනාපානේ එන්නෙන්න නොදෙනියනවා. ඒක භාවනා විදිනුවක්. නමුත් යෝගාචර දන්නෙත් නෑ අපේක්ෂා කරන්නෙත් නෑ. ඉතින් එහෙම අර මේ ඒක තැම්පත් එකගෙන එනකොට පුංචි දෙයක් ආවත් ඒක ලොකු වෙලා පේනවා. ඒකට හේතුව ඉඳුරන් හරි ප්‍රණීතයි. බලාන හිටියට ආනපානේ නැහැ. ඒකට ගැස්සෙන එකක්. ඒක නැත්තම් මේ මූණේ සත්තු දුවනවා වගේ, වතුරට තෙමෙනවා වගේ, හිරි ජීවිලා හිරි ඇති වෙනවා වගේ, නැත්තම් දෙබරයක් බැඳා වගේ, නැත්තම් අතපයනේ ප්ලාස්ටික් බෑග් එකකට වතුර දාලා තඩිසු වුණා වගේ নানা ආකාර ලකුණු පේනවා. මේ ඔක්කොම බලනකොට පස්සේ දවසක තේරෙන්නේ සුබ ලකුණු. හැබැයි හැම එකකින්ම කරලා තියෙන ආනපනේ කඩලා. හැම එකකින්ම කරලා තියෙන විශ්වාසය භංග කරලා. හැම එකකින්ම කරලා තියෙන තරහ ගස්සලා. නමුත් හොඳ දෙයක් වෙලා තියෙනවා. ඉතින් මේ විදිහේ මේ හොඳ මතු කරන්නත්, කෙලස් ගතිය නැති කරන්නත් එකක් තමයි ලෑස්තිලා යන්නේ. ඒකත් මේ ආයෙනවා. ඔය මොනවා ඔබ උසුළු උසුළු කරත් මම ඕව ගණන් ගන්නෑ. මම බලනවා ආයෙසරයක් ආනපනික යන. කියලා එහෙම ආනපානේ ඇදහිල්ල ආනපන විශ්වාසය වැඩි කරගත්තොත් මේ වගේ තියෙන කැනේන ගති කොනහන ගති දුක් දෙන ගති අඩු වෙනවා නිසා යෝගාවචරගේ විශ්වාසයම තමයි මේකට ඕනේ කරන්නේ. එතනදී ඒ විශ්වාසය ඇති කිරීම විශේෂම ආධුනික යෝගාවචරයෙකුට හැරමිටියක් වාගේ ගමනකට අත්තරක් වගේ පුළුවන් තරම් ආනපාන විශ්වාස කරන්න ඕනේ. කැඩුනට මං ආයෙත් ඕකම යල්ලගන්නේ කියලා. එතකොට තමයි තේරෙන පටන් ගන්නවා අර ඉස්සර වගේ නෙමෙයි බොහොම අභියෝග වලට සූදානම් මනසකේ. අපි දන්නවනම් මේ අහවල් පැත්තේ වසූරිය තියෙනවා කියලා නොයාමත් බැරි නම් අපි කරන්නේ එන්නත් කරගෙන යනවානේ. එන්නත් කරන ගියාට පස්සේ ආවසුරු හැදෙන්නේ නැහනේ. ඉතින් අනික් මිනිස්සු කියාවි මෙහෙට ආව ඔක්කොටම වසුරු හැදුණා කියලා යා කියනෝ නෑ. මම දන්නවා මේ වසුරු ජීවණය කියලා නෑවිත් බැරි නිසා මං ආවේ. නමුත් මං එන්නත් කරනවාමයි කිව්වොත් හිතත් එයාගේ හයියයි ශරීරෙත් ප්‍රතිශක්තිය තියෙනවා. අන්න ඒ වගේ එකක් තමයි මේ භාවනා කරනකොට මතුවෙන ප්‍රශ්න ඇත්තටම වැඩි වෙනවා. ඒ කියන්නේ භාවනා දියුණු වෙනවා. අභියෝග වැඩි වෙනවා. නමුත් ඒ යෝගාවචරය ඒ එන අභියෝගයක් අභියෝගයක් පාස ආනපානේ පාවා දුන්නොත් ඉතින් විනාශයි. එයා බොහෝ විට භාවනාවේ දියුණුව බාධාවක් කරගන්නවා, හිත් පෙරලා ගන්නවා, දුක් කරදර ගන්නවා. ඒ ප්‍රධාන දේ වෙන්නේ ඒ වෙන දේ වෙන හැටියට ප්‍රකාශ කළ කමඨාන් සුද්ධ නොවීම නිසායි. ඉතින් එතකොට මට සිද්ධ වෙනවා මේ කමඨහනේදී දැකපු යෝගාවචරය තාම නොකියපු මේ කරුණු වමාරලා ගන්න. අරගෙන විශ්වාස කරන්න කියනවා. මේ වගේ දේවල් එනවා ඉස්සරහට පුළුවන් තරම් ඉස්සරහින් තියාගත්ත අරමුණම වැටි වැටි හරි කමන්න නැගිටවාගෙන ඒකම බලමින් යන්න ඕනේ මේ මාර කරදරයක් නැත්නම් කෙලෙස් උසුළු විසුළුක් තියෙන්නේ මේක ලොක් කරගත්තොත් මෙයා පුංචි වෙනවා මෙයා ලොක් කරගත්තොත් මෙයා පුංචි වෙනවා ඒක බලපුරුද්දෙන් ගන්නවා මිසක දාන දීලා ගන්න බෑ සිල්ල කළ ගන්න බෑ අදිෂ්ඨාන කරලා ගන්න බෑ ගුරුරගේ ගුරුරගේ ආශිර්වාදයෙන් ගන්න බෑ. තටවලා ගන්න බෑ. ඉතින් දැනගන් අත්දකින්න ඕනේ අත්දකලා ඊගාදාශ මම මේකට මුණ දෙනවා කියන ඒ පෙර සූදානමක් ඇතුව ගියොත් මේක වුණත් මම කියනවා මේ වගේ දෙයකින් උනත් ජය ගන්න පුළුවන් වෙන්නේ නිතිපතා භාවනා කරන මනුස්සයෙකුට විතරයි. අද භාවනා කරලා ආයේ මාත ගන්න අතාරන කෙනාට මේ මේ භාවනාවේ ගැම්ම ඊගායකට යන්නේ නැහැ. ඒ නිසා අපි ලොකු උනන්දුවක් ගත්තා නේවාසික භාවනා වැඩමුළු කරන්න. එතකොට දිගින් දිගට දිගින් දිගට යනවනේ. හැබැයි ඒ වගේ තමයි බැරි එකට බෑ. ඌ හැල්ල යන එකත් බොහොම වේගයි නේවාසික භාවනාවලදී. කරන මනුස්සයා කාගෙන යනවා. ඒකෙදී <clears throat> මේ sannivedanaya කමඨාන් සුද්ධ වීම සාකච්ඡාව සජීවීව වෙන්න ඕනේ. සජීව වෙච්ච ගමන් අනිද්දාසේ යන්නෙම ඒ අභියෝගයට ලෑස්ති වෙලා. ඒක වෙන මොන පිනකින්වත් ගන්න බෑ. ඉතින් ඒක නිසායි මම කියන්නේ මේ ප්‍රශ්න ඇහුවට කමන්නේ අපි පොදු කමටහන් සුද්ධ කිරීම කරන නිසා බාධාවල් සිටිනවත් මම දන්නවා. නමුත් මම අහන ප්‍රශ්න වලට උත්තර දුන්නොත් මම දන්න දැනුමේ මට පුළුවන් ප්‍රයෝජනවත් නම් පොඩ්ඩක් තල්ලු කරලා දෙන්න. නමුත් ප්‍රශ්න තියෙන්නේ සබකෝලේ නිසා මයික් එකට කතා කරන්න අකමැති නිසා අර උත්තර දීම පස්ස ගන්න. ඉතින් ඒක පාඩුයි. ඒ නිසා එක්කෙනෙක් දෙන්නෙක් හරි කතා කරන එක නා ප්‍රයෝජන අරගෙන දඩ බීම කරගෙන මම කරන්න පුළුවන් තරම් විස්තර ඉදිරිපත් කරන්න හදනවා. ඒ නිසා ඉදිරිපත් වෙච්ච අයට මම ස්තුතිවන්ත වෙනවා. ඉස්සරහට ඇත්තටම මිලදී සනීප කරන්න ඕන නම් මතක තියාගන්න උගුරට රහබේත් ගොන්න බෑ. අනිවාර්යයෙන් මේකට තමන් අප වෙලා කැප වෙලා කමඨාන සුද්ධ කරගන්න උනන්දු වෙන්න කියලා කියනවා. ආශ්වාස ප්‍රශ්වාසයේදී ආශ්වාස වායුව උඩුතල්ලේ වැඩි උගුර දක්වා පැතිරියාම ප්‍රාශ්වාස වායෝ උඩ තුල අග දැනිම ප්‍රමණය සඳහන් වෙලා තියෙනවා. හොඳයි. ඉතින් මේක නිකන් හරියට මේ මම මේවා කියනකොට මන්දලේ මිනිස්සු තරහ වෙනවද කියලා. මස්සෝ අමුමස් වැද්දෝ අමුමස් දෙනවා වගේ කියලා කියනවා. මස් දෙනකොට දෙන්න එපා අමු මස් කොල කෑල්ල කොතර දෙන්න. සල්ලි දෙනකොට අතර දෙන්න එපා එන්ලොක් එක දාලා දෙන්න. මට සල්ලි දෙපා මං සල්ලි ඉල්ලනවා කියන එක නෙමෙයි කියන්නේ. ඒ වගේ මේ වගේ වටිනා තොරතුරක් එනකොට මම මේ වාඩි වෙලා කරන භාවනාවක් ගැන කතා කරන්නේ. හුස්ම යොදනකොට මට ආශ්වාස ප්‍රශ්වාස වෙනවා. මෙන්න ආශ්වාසයේ විස්තර කියලා කියනවන්නා ඒක ධර්ම ගෞරවය කියනවා. මම මේ ඇත්තටම නිඳ කරන්න නෙවෙයි කියන්නේ. පිරිසිදුයි කියලා තියෙන එක ධර්ම ගෞරවේ නෑ. ඔය කොලයක් කරගෙන ඇතුළට නෝට් මේක පිට වෙනකොට බෑ පුළුවන් නම් කපන් බැත්නම් කපන් කියලා දානවා පෙට්ටියට. හරියන්නේ නෑ. පොඩි හඳුන්වා දීමක් දෙන්න මම මේ කතා කරන්නේ පරියංග භාවනාවයි. මෙන්න ආස්වාසේ මම මෙනෙහි කරා මෙන්න ආස්වාසේ විස්තර. ප්‍රසවාසයව මෙන්න මෙනෙහි කරා මෙන්න විස්තර කියලා දෙනවනම් ඔය මේ ඔන්න බුදුමා මෙන්න මෙන්න මං ගියා කතාව නෙවෙයි තියෙන්නේ. වට ටික හරියට තැම්පත් කරලා හොඳට මල්ලෙක් හදලා පූජා කරලා වැඳලා යන එකක් තියෙනවා. ඒකත් මගේ දෝෂේ. ඒක හදලා දෙන්න ඕනේ මේ වගේ කරුණකට ගෞරව කරන්න. ගෞරව කෙරුවේ නැත්තම් මේ කරුණාව ගෙදෙට එන්නේ නැහැ. වැදගත් 아무ත් එක්ක ආපු වෙලාවේ ගෙදරට එයා ඒ විදිහට පිළිගත්තේ නැත්නම් ඒ 아무ත් එන්නේ නැහැ. මේ ඉතාම වැදගත් තොරතුරක්. නිසා කරුණාකර නිකන් අතරමැද දාන්න එපා. මල් තටියකට තියන්න, පූජාසනයක් උඩ තියන්න, තියලා වඳින්න. ඒ නිසා ඒ ඒ තොරතුරු නැතිකම අපි අර මූලික පත්‍රිකාවනදී මේ දෝෂේ අපි බලමු මේක දුන්නාට පස්සේ යම් ප්‍රමාණයක දියුණුවක් ගුණයක් ඉදිරිපත් කිරීමේ ශක්තියක් ඇති වෙයි කියලා. ගෞරවනීය ස්වාමීන් වහන්සේ කලක සිට බවුන් වඩමි. හැම විටකම තේරෙන්නේ මුකුත් නැහැ කියලා. ඇහෙනවා කවුරුත් නැහැ. ඇඟේ මුකුත් තේරෙන්නේ නැහැ. කවුරු හරි දැක්කොත් සේරම ෂණයකින්ම පස් වෙනවා පේනවා. කැඩිලා බිඳලා සුන්නිලා පේනවා. දුවිලි වෙනවා. එක වෙලාවකට කිසිම දෙයක් තේරෙන්නේ නැහැ. ඇහෙනවා විතරයි. කාගේවත් රූපයක් ගහක් කොළක් කිසි දෙයක් තේරෙන්නේ නැහැ. පස් වෙනවා පේනවා. හිත තියෙන බව තේරෙනවා. ඇහෙනවා. බණ අහනකොට හවුදරෝ පේන්නේ දිය වෙනවා වගේ යෝගියෙක්. මේ මේ தත්ත්වෙ තිබීම තමන් වාඩි වෙලා ඉන්න බව එතන තමන් ආශ්වාස කරන බව තමන් ප්‍රශ්වාස කරන බවට ප්‍රත්‍යක්ෂේ ප්‍රත්‍යක්ෂ කියන උරගාල බැදීමට බාධකයක්ද සාධකයක්ද බලන්න. ආශ්‍රද ප්‍රසාසය කියලා කියන්නේ කිසිම ලාභයක් සත්කාරයක් සම්මානයක් සිලුකයක් නැති දෙයක්. නමුත් ප්‍රත්‍යක්ෂ කළ හැක්කක්. ඒක නිසා වෙන දේවල් ඔක්කොම දිය වෙලා ගියාවයි හිත හදාගෙන ගිහිල්ලා බලන වාඩි වෙලා පහසුවේ වාඩි වෙලා එක්ක මේ ඉඳගෙන ඉන්න ඉරියව්වේ මම මැරිලා නැහැ කියලා බව තමන්න තේරෙනවද? නිින්ද ගිහිල්ලා නැහැ කියලා තේරෙනවද? ක්ලාන්ත වෙලා නැහැ සීය තියනවා කියලා තේරෙනවද? ආයේ තේරිල්ල එක දිගට පවතින එකක්ද නැත්නම් ඒකත් ওই විදිහට එහෙම කැඩිලා බිඳලා යනවද? ඒක දිහා බලාගෙන ඉන්නකොට පේන ආශ්‍රස් ප්‍රසආචෝ පිම්බි මහකිලි වගේ අරමුණක් දිහා බලලා නැවත නැවතත් ඒක එනකොට ඒකට අලුතෙන් බලන ගතියට නවකෙක් ආධුනිකයෙක් බලන ගතියට බැලීම සඳහා මේ දැනීම බාධාද නැද්ද කියලා බලන්න. බාධා නම් මොන විදිහට බාධා කරන්නේ? බාධා නැත්තම් මේ දැනුම හරහා කොහොමද ආශ්‍රස් ප්‍රසආචේ පේන්නේ කියලා බලන්න බවුන් වඩලා තිබුණා කිව්වට යෝගාවචරයක් කියලා කිව්වට ඒක එක්ස්පීරියන්ස් කවුන්ට් වෙන්න පටන් අරගන්නේ රූප කර්මස්ථානයක් හා සම්බන්ධ වෙච්ච දවසේ තමයි. එතකන් අඟුලිමාල අර මාළේ දාන්න ඉස්සෙල්ලා මිනි මරුවනේ. යතර මෙතන ගල්ලාසේ තිබ්බනේ. ඇඟිලි කපලා ඒව කුණු වුණානේ. වැඩක් වුණේ නැහැ. මොකද තිබ්බේ මේව ගඳ හින්දා. කරේ ඉල්ල ගත්තනම් ගඳ ගන්න තම තන්තියට බැලුව මිනිහෙක් මරලා ඇඟිල්ල ගත්තට වැඩක් නැහැ. ඒක තියලා පහුවෙන්ද බලන එක නැති වෙලා. ඒ නිසා තමයි අන්තිමට නූලක් ගැට ගහලා කරේ දාගත්තේ. ඒකට වස මිනී ගඳයි. නමුත් එක තුනේ එදා ඉඳලා තමයි. ඒක නිසා යෝග කවුටම කරාට භවනාකම් කරාට මූල කර්මස්ථානයක් න රූප කර්මස්ථානයත් එක්ක සම්බන්ධීකරණය පටන් ගත්ත දවස් තමයි ඇඟිලි ගන්න ගණන් කරන්න පුළුවන්. ඊට ඉස්සෙල්ලා ගත්ත ඇඟිලි වලින් වැඩක් නැහැ. අර තරම් මහන්සි වුණා. මිනිහෙක් මරනවා කියන එක ලේසි නෑනේ. නමුත් ඒ ඇඟිලි වලින් වැඩක් උනේ නෑ. එකතුවක් නැහැ. ඒ නිසා බලන්න මූල කර්මස්ථානයකට දාලා මේ කියන දැනුම බාධකයක්ද සාධකයක්ද කියලා. පරයන්ක භාවනාවේදී නිවැරදි ඉරියව් පවත්වා ගන්න ආකාරය පැහැදිලි කර දෙන්න. දැනට ඉන්න ඉරියව මට කියන්න. එතකොට මම කියන්නම් මේක තව දියුණු කරන්න ඇටියේ ප්‍රශ්න කරු කැමැතිද? දැනට කොහොමද වාඩි වෙන්නේ? ඔය මයික් එකට කතා කරන්න. දැනට අර්මිනියා ගොතාගෙන වාඩි වෙන්නේ ඒක වැඩි වෙලාවක් ඉඳ අමාරු නිසා ඉරියව් මාරු කරන්න වෙනවද? ඒක නිවැරදිව අර්මිනිය ගොතාගෙන වාඩි වෙන ක්‍රමය දැනගන්න. හරි අපි පළවෙනි එකට යන්. එර්මිනිය ගොතලා වාඩි වෙච්චාම විනාඩි කීයක් නැත්නම් තප්පර කීයක් ඒකේ ඉන්න පුළුවන්? විනාඩි 10ක් විතර ඉන්න පුළුවන්. ඒ ඉන්න විනාඩි 10 ඇතුළත ආශ්වාස ප්‍රශ්වාසයට මූණ දාන අවස්ථා, ආනපානයට මුලිච්ච වෙන අවස්ථා, ආපాతගත වෙන අවස්ථා තියෙනවද? ආනපනට අහු වෙන්නේම නැද්ද එහෙම ඉන්න වෙලාව? එහෙම නෑ හාමුදුරුවනේ. ඒ කියන්නේ මම මේ අද මේ මේ අලුතෙන්ම තමයි භාවනා කරන්නේ. නෑ නෑ ඒක ප්‍රශ්නයක් නෑ. මෙහෙම වාඩි වුණාට පස්සේ ඒ ඉන්න විනාඩි 10 ඇතුළත එක සැරයක්වත් හුස්ම බලන්න බැරිද? හුස්ම බලන්න පුළුවන්. ආ එතකොට එහෙම එරමිනියකටලා වාඩි වෙලා ඉන්න වෙලාවේ හම්බෙන ඒ කරදර නැතුව වාඩි වෙලා ඉන්න විනාඩි 10 ඇතුළත හුස්ම බලනකොට පේන්නේ කොහමද? වැටෙන්නේ කොහමද? අත් දකින්නේ කොහමද? හුස්ම ඉගෙනට ගන්නවා සහ පහළට ගන්න එක දැනෙනවා. දැනෙන එක තව පොඩ්ඩක් අපිට විස්තර කරන්න දැනෙනවා කියන වචනේ පාවිච්චි කරන්නේ නැතුව විස්තර කරන්න බෑන කොහොමද දැනෙන්නේ? මොකද්ද දැනෙන්නේ? නැත්තම් දන්නේ කොහොමද ඒ වෙලාවේ ආශ්වාසය කියලා? ඒක හුස්ම ඉහළට ගන්න එක පේනවා පහළට ගන්න එක පේනවා. වෙනස මොකද්ද? ඒක දැන් දිගට හුස්ම ගන්නවද කියලා මට දැනෙනවා දිගට ප්‍රශ්වාස වෙනවද කියලා දැනෙනවා. ඒ කියන්නේ ආශ්වාස ප්‍රශ්වාසයේ දිග බව දැනෙනවා. දැනෙනවා. ඒ දිග කියලා කියන්නේ පිටිමැදීමක දිගක්ද සිසිලස දිගක්ද අනායාසයක දිගක්ද මොකද්ද මේ දිග කියන්නේ? අනායාසයෙන් ගන්න අනායාසයෙන් ඇති වෙන අනායාසයෙන් දිගට ආශ්වාසය සිද්ධ වෙනවා. අනායාසයෙන් දිගට ප්‍රශ්වාසය සිද්ධ වෙනවා. මෙන්න මේ විදියට ආශ්වාසය දිහා දැන් ඉරියව්ව එරබිනේ කොටා ඉන්නේ මේ වගේ ಗುಣ රස දැක දැක ගුණාංග දැක දැක ස්වභාව ලක්ෂණ දැක දැක හුස්ම කීයක් ගන්න පුළුවන් හුස්ම රැලි කීයක් පවත් ගන්න පුළුවන් පහක් විතර පුළුවන් සාදු සාදු සාදු ඒකරය අපට ඕන කරන්නේ ඔකට එරමිනියගේ තැනටත් හිටියත් එකයි උල තියලා හිටියත් එකයි ඒ හුස්ම පහ හය කරන්න කොමක් කළ යුතුද තේරම කරන්න ඒ විදිහට දැන් මෙහෙම ඉස්සරහා හුස්ම තියාගෙන ඇතුළට අනායාසයෙන් දිගට ඇදෙනවා තේරෙනවා අනායාසයෙන් පිට වෙනවා තේරෙනවා දැන් අපි ගෙස් කරලා කියනවා හිතලා කියනවා පහක් කිය. අනිත් දවසේ වාඩිලා හොඳට හොඳට පట్టල වෙන්නේ. එරමිනියට හොඳට සැප දෙන්න. ඒ කියන්නේ මට දැන් පහක් පුළුවන්. මමට කියන දැනකට වඳින්න හයක් පෙන්නපන්. එච්චරයි. ওই මුළු භාවනාවම තියෙන එච්චරයි ඉරියව්කේවත් වෙන මොන්නම දෙයක්වත් නැහැ. මේ ඉදිරිපත් කරගන්න ඕනේ අරමුණේ වැඩියෙන් ඉන්න කරන්න තියෙන මොකද්ද ඒ දේ කරන්නේ. එහෙම නැත්නම් ඉරියව් වල හත්ත පහක වටිනාකමක් නැහැ. මොකක්වත් නිවන කරන දැන් කොහෙන් හරි සම්බන්ධ වුණා. නමුත් මේ ප්‍රශ්න අහනකොට ආනපානෙ දැක්කා කියලාවත් කියන්නේ නැතුව කොහොමද මං පිළිතුරක් සැලසුම් කරන්නේ? ඒ නිසා කියනවා නම් මං ඉස්ලාම එර්මිනියකුත් පාඩි වෙන මට විනාඩි 10ක් විතර ඉන්න පුළුවන්. ඒ අතරතුරේදී මට අනායාසයෙන් දිගට යන ආශ්වාස අනායාසයෙන් දිගට යන ප්‍රශ්වාස වශයෙන් පහක් පේනවයි කියලා ඒ ටික ලියන්න පුළුවන් නම් භාවනා 150ක් ඉවරයි. මම කරන්න දන්නේ මේ මෙතික් දැන්නමත් දැකලා තියෙන වටිනා දේ වටිනා දේ වශයෙන් පෙන්වන එකයි. ඉතින් ඊට පස්සේ කකුල් දෙක වෙනස් කරුවයි කියන්නකෝ. වෙනස් කරපස්සේ ඊගාසරේ හයක් බලන්න පුළුවන් නම් ඒත් දිනු. ඊට පස්සේ නටලවිලා ආය වාඩි වෙන්නකෝ. මේ මොනවත් නැත්තම් ඒ ඇවිල්ලා හතක් බලන්න පුළුවන් නම් ඒත් දිනු. ඒ නිසා අපිට ඕන කරලා තියෙන්නේ මල් මානේ වැඩි වැඩියෙන් මල් ලමුණ ගන්න එකයි. ඔය ඉරියව්ව ගැනවත් අනම්මනම් ගැන විතන්න පටන් අරගත්තොත් අපි පුදුමාකාර හොඹස් බියක් ඇති කරගෙන අපි නිකන් මේ මේ බමුණු මත ඔළුවේ තියාන දගන්න. අපිට අවශ්‍ය කරලා තියෙන්නේ මේ අස්පන අපිට පේන ආධුනිකයෙක් වශයෙන් මම මේ කතා කරන්නේ. අස්පන අපිට පේන හුස්ම රැල්ල තව එකක් දකින්න. තව එකක් දකින්න මොනවද කරන්න? එනිසා ඉරියව ගැන බොරි කරන්න එපා. කල්පනා කරන්න එපා. ඒක දැම්ම කලබල වෙන්න දෙයක් නැහැ. මට මේ පේන හුස්ම රැලි 6 හත කරගන්න. එතන විනාඩි 5ක් බලනකොට 6ක් කරන්න. විනාඩි 10ක් ඉඳගෙන ඉන්න පුළුවන් විනාඩි 11 කරන්න. මොනවද කරන්න ඕන? ඒකෙදි ඇත්තටම ආධුනික කියලා දෙයක් නැහැ. හොඳට පරණ අමු මැට්ටෝ ඉන්නවා. අවුරුදු ගණන් භාවනා කරපු මෝල්ලු ඉන්නවා. එදා භාවනා කරලා ගොඩ එන මිනිසුත් ඉන්නවා. එනිසා ඔය අපි දන්න ඉලක්කම් අනම්මනම් ඕකට බලපන්නේ. ඒ ගියාට පස්සේ මේ ආස්වාද ප්‍රසවාස වැඩියෙන් අත්දකින්න එකයි මං කල යුත්තේ කියලා දැනගන්නම කොච්චර කල් යනවද බලන්න. එහෙම නැත්නම් අපි හිතාගෙන මේ පරියංකේ මුද්‍රාවේ නැකතේ යෝගේ ගොඩාක් දේවල් තියෙනවා කියලා මොකක්වත් නැහැ. නැතුව නෙවෙයි අපිට අවශ්‍ය කරලා තියෙන්නේ මූණට මූණ දාලා පවත්වන ආනාපාන සති ආස්වාද ප්‍රසවාස වැඩි කර ගැනීමයි කරන්න තියෙන්නේ. සක්මන් කරනකොටත් බලන්න වම දකුණ වම බොහොම සරල විදිහට පියවර කීයක් යන්න පුළුවන්. ගරු ස්වාමීන් වහන්සේ සක්මන් භාවනාවේදී වම් පාය හා දකුණු පාය තැබීමෙන් ඒ ගැන හොඳින් දකුණු දැනුණු පසු එසෙව්වා ගත්තා තිබ්බා යන ලෙස මෙනෙහි කළද ඊළඟ වාරයේදී දෙවෙනි පියවර අනුගමනය කළ නොහැකිය. නැවත මුල සිටම දකුණු පාය හා වම් පාය යන මෙනෙහි කිරීම කළ යුතුය. වරින් වර මුල සිටම මෙනෙහි කිරීම පිළිබඳව යමක් පැහැදිලි කර දෙන්න ලෙස ගෞරවපූර්වක ආරාධනා කරමි. ඒක නිසා කාර්ක ෆස්ට් එක දැම්මට පස්සේ තර්ඩ් එකට දාන්න එපා. ෆස්ට් එකේ ටිකක් යන්න අරින්න ඊට පස්සේ සෙකන්ඩ් එකට දාතයි ඊට පස්සේ තර්ඩ් එකට දාතයි ඊට පස්සේ ෆස්ට් එකට දාන්න හැටි දන්නවද ෆස්ට් එකේ ඔහොම යන්න අරින්න පැහෙන්න එපා කාර් එක දෑයින කන්දකට ගැම්ම ගන්නකන් සෙකන්ඩ් එකට දාන්න බෑ තර්ඩ් එකට දාන්නත් බෑ විශේෂයෙන්ම කන්දක් අදිනකොට නම් ෆස්ට් එකේ හරි අරගෙන යන එක ලොකු දෙයක්. ඒ නිසා වම දක්න වශයෙන් කරන්න පුළුවන් නම් ඔය දැනුවට අමතරෙන් මොකුත් ඕනේ නැහැ. ඉක්මන් කරන්න එපා. එහෙම නැත්නම් දැඩි උද්‍යෝගයක් ඇති කරගන්න යන්න එපා. ඒක දන්න දේ ගැම්ම ගන්න අරින්න. ගැම්ම ගන්නකොට අනිවාර්යෙන් භාවනාවෙන් ඊතුරු ක්‍රම සහ විදි කියලා දෙයි. ඉස්සෙල්ලත් ප්‍රශ්නයක් ආරතන මම ඒක උත්තර නොදෙන සාතෑරියා. වම දකුණ බලන්නද ඔසවීම යවීම තැබීම බලන්නද කොයි එකද කරන්නේ කියලා. ඉතින් උපදේශ වල දීලා තියෙන්නේ වම දකුණ විතරයි. ඔය gedirin කෙනාපුවා තමයි ඔය ඊට පස්සේ අමතර දේවල් ඒ ටික ඉස්සර කරලා අර මුල් උපදේශ ටික අමතක කරපුවාම ඉතින් මට හිතෙනවා මූලික උපදෙස් ටික නැවත ආන්න කියන එක වඩා හොඳයි කියලා වැඩිපුර විස්තර කියනකට වඩා. ඒ නිසා මේකෙත් ඒ ඒ ප්‍රශ්න කර්ම දීලා තිනවා නැවතත් වම දකුණට යන්න කියලා මම හිතනවා ඒක වඩා හොඳයි කියලා. ඒක තමයි ප්‍රායෝගික දේ. ලිඛිත ප්‍රශ්නවල අවසාන ප්‍රශ්නය ස්වාමීනි මට පන්සිල් ගන්න ගියත් හිස තද වෙනවා. භාවනා කරනකොටත් සක්මන් කරනකොටත් හිස තද වෙනවා. පටන් ගන්නකොටම හිස තද වෙනවා. ඒක නිසා මේ ඒක කායික මන තත්ත්වයක් නැත්නම් කායික රෝගයක්. ඒක නිසා මොනවත් නොකර පන්සිල් ගන්නවත් එපා. දැන් අරගෙන ඉවරයිනේ. වාඩි වෙලා නිකන් ඉන්න බලන්න. ඒත් 30 තද වෙනවනම් ඉතින් දොස්තර කෙනෙක් හම්බ වෙනවා. ඒක දැන් මොනවාරි කරන්න ගියොත් ඒක තද වෙනවනම් ඒක හිතා ගන්න පුළුවන් මොකද දැඩි ආයාස කරණය ඒ වගේම ආතතිගත වීම නිකම් වාඩි වෙන්න බලන හොඳම පහසු තැනක වාඩි වෙන්න කුෂන් එකක් උඩ ගිහලා එහෙම නැත්නම් අපි කියමු පුටු සිටි එකක වාඩි වෙන්න වාඩිලා මෙහෙම ඉන්නකොට මොකද වෙන්නේ කියලා බලන්න ඒත් තද වෙනවනම් කායික රෝගයක් එතකොට මේ නිකන් ඉන්නකොට නිකන් ඉන්න මේ මට පේන්නේ දැඩිව මොනවද අල්ලන්න උත්සාහ කරනවා එතකොට ඉතින් තද වෙනවා තමයි හයියෙන් ඇල්ලුවොත් අහු වෙනවා කියලා හිතා ගන්න නිකන් සාමාන්‍යයෙන් පහසුවට සෑහලුවට වාඩි වෙලා මොනවාක්වත් නොකර සිටීමේ හැකියාව බලන්න එතකොටත් අමාරු වෙනවනම් කායික රෝගයක් නැත්තම් ඒක තමයි නිවන කියන්නේ කියලා හිතන්න. ඒ නිසා තාම මේක සරල කරන්න පුළුවන් තරම් සහැල්ලු කරන්න සහැල්ලු කලේ සහැල්ලු බව බලන්න. එතකොට නම් මට කියතයි පැහැදිලිවම සහැල්ලු බව බැලීම ආතතියකට හේතු වෙන්නේ. ඒ නිසා මේ ශරීරයට ඒ තරම්ම ද්වේෂ කරනවා. වර්තමානට ඒ තරම්ම ද්වේෂ කරන උදේ ඉඳලා හැන්ද වෙනකම්ම එකම ද්වේෂයක් තියෙනවා. හැබැයි බලනකොට නම් පේන තියෙන්නේ සාන්ත දාන්ත තීන්ත කුඩු වගේ තමයි පේන්නේ නා. හැබැයි ඇතුලේ තියෙන හැම මොහොතෙම ද්වේෂය. ඒසයි ඒක දැක දැක ජීවත් වෙන එක හොඳයි ඒක හංගගෙන ඉන්නවට වැඩිය. ඒසයි තියෙන ඒ ඒ ඔළුව තද උනට මැරෙන්නේ නැහැ. මැරෙන්නේ නැහැ. දැන් තද වෙලා ඉන්නේ කියලා බලන්න එකනේ තද වීම මාතු අරමුණු කරන්න ඉස්සෙල්ලම බලන්න තද වීම නැතුව පුළුවන් ද කියලා. පුළුවන් නම් බැරි නම් තද වීම එනවා නම් දොස්තර කෙනෙක් හම්බ වෙන්න එයා බලයි නැත්තම් තද වෙනවා තද වෙනවා කියලා භාවනා කරන එකයි තියෙන්නේ. ඔය ගෝයන් කච්චිගේ භාවනාව හරියටම හරි ගියේ. ඉසේ තද වීමක් කරනවා භාවනා කරපු නිසා ලෝකෙටම දක්ෂම ගුරුවරෙක් වුණා. තද වීමම මෙනෙහි කරලා. හොඳයි අපි පැයකුත් විනාඩි 15ක් විතර අරගෙන තියෙනවා. අපි සැලසුම් කරේ එක පැයකටයි. ඉතින් මම හිතනවා මේ විදිහට වැඩ කරන යනකොට ප්‍රශ්න ඇහිීම සහ අතුලත් කර දීපු තොරතුරු පිළිබඳව විස්තර තව තේරෙයි කියලා අර කොලිට මුද්‍රණය කරන්න මුද්‍රණය කරලා හැම කෙනාටම එක එක ලබලා දෙන්න. ඒක ඒ වගේම හැම මේ ආශිතට පිටත් කරන්න හැම රිට්‍රීට් ඕගනයිසර් කෙනාටම එන්න ඉස්සලා දෙන්නයි කියලා. ඉතින් අපි මේ ප්‍රකාශයත් එක්කම අපේ පළවෙනි ප්‍රශ්න විචාරතුංග වැඩපිළිවෙල නැත්නම් ධර්ම සාකච්ඡාව මෙතන නිමා කරනවා. අපි මෙතන විනාඩි 45ක් කාලය ගන්නවා සක්මන් භාවනාව සඳහා. ඊට පස්සේ තුනට රැස් වෙනවා මෙතන පරයන්ක භාවනාවකට. සියලු දෙනාටම තෙරුවන් සරණයි.